සම්මාදයෙන් කරගත් කාලේ ඒකමල කාලය සඳහා ධර්ම සාකච්ඡාවක් සඳහා අපි අද අපි යන්නේ අස්සෙනි දවසේ ඒක නිසා දැන් ඉතින් කවුරුත් වගේ ඒකට ගහලා තියෙනවා දන්නවා මොකද්ද කරන්න කියලා. ඒකේ සංකේතයක් වශයෙන් දැන් අපි ප්‍රශ්න ලියලා ඉදිරිපත් වීමට පෙළඹිලා තියෙනවා. ඒ නිසා මම පටන් අරගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්නයේ අනුව. නමුත් මම ආරාධනා කරනවා වෙන කාගාරි ප්‍රශ්න මොනවද තියෙනවා ඉදිරිපත් කරන්න ඉන්නවා. පළවෙනි ප්‍රශ්නේ කරු ස්වාමීන් වහන්සේ සමත භාවනා අනුකමක්ද විදර්ශනා භාවනා අනුකමක්ද මේ දෙකේ සියුම් වෙනස් වෙනසක් ඇති බව උගන්වන ඇත්තේ ඒ තත්වාකාරයෙන් පැහැදිලි කර දෙනු මැනවි. අතර මේ දෙකේ මේ ලොකු වෙනස්කම් තියෙනවා. සියුම් වෙනස්කම් නෙවෙයි ලොකු වෙනස්කම් තියෙනවා. මේ කෙසේ නමුත් මේ දෙකම භාවනා කියන තනි වචන ඇතුළට දාලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ අහලා තියෙන විදිහට සමත භාවනා, විදර්ශනා භාවනාව කියලා දෙකක් සඳහන් කරනවා. ඉතින් මේක එක එක පැති වලින් එක එක තැන්වල විග්‍රහ කරන ඉතින් අපිට අවස්ථාව හැටියට අපි මේ අදහසක් මත කර ගන්න බලමු. එක පැත්තකින් කියන්න පුළුවන් අපේ හිත හැම වෙලාවෙම චෛසික රාශියක් මවමින් මතු කරමින් තියෙන්නේ මේ මොහොතේ හිත කියන්නේ මොහොත නම් චෛසිය කියලා කියන්නේ රැලි වාගේ. ඒ නිතරම රැලි ගහ ගහ තියෙනවා. මොහොතක් තියෙන බව අපි දන්නේ රැලි වලින් තමයි. ඒ වගේ මේ හිතක් ආදාව චෛසික නැතුව පවතින්නේ චිත්ත චෛසික දෙක එකට වැඩ කරන්නේ. මේ චෛසික සාමාන්‍ය මුදු ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම එකතු කරලා එකතු කරලා බලනකොට අභිධර්මයේ නැත්නම් අටුව කතාවල 52ක් චෛතසික විස්තර කරලා දීලා තියෙනවා. මේ 52 52 ආකාරයකට වැඩ කරනවා. ඒ නිසා කෙනෙක්ගේ හිත අරගත්තාම ඒක කිසිම චාරයකට කිසිම න්‍යාය පත්‍රයකට කිසිම ගොනුවකට අනුව නෙවෙයි කටයුතු කරන්නේ. මාවට කියනවා නම් මේ 52 දෙනෙක්ගෙන් යුක්තව සමිතියක් සමාජික 52කින් යුක්තව සමිතියක් තියෙනවා. ඒ 50 දෙන්නම එක්කනට එක්කනට විරුද්ධව කතා කරනවා. නිසා කවදාකවත් යෝජනාවක් ඉස්තර කරගන්න හම්බ වෙන්නේ. හැම වෙලාවෙදීම යෝජනත් ඕන තරම් තියෙනවා. විවිධ මත කිසිම සමතයක් නැහැ. ඒ නිසා කවදාකවත් මේ සමිතියක යෝජනා ස්ථිරත්වයෙන් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේ තමයි සමතයක් නැති හිත මේ එක එක චෛසික එක එක දාට ඔලූසනවා. ඉතින් ඔලූසන හැම එකක්ම මේ හිත ඔව් කියන ඉඩ දෙනවා. ඉඩ දීලා මේ අර වෙච්ච දෙයට මොනව කරන්නද කියලා ඒවා ඉඩ දීලා අන්තර බලනකොට තමන් ළඟ තියෙන ශක්තිය, තමන් ළඟ තියෙන කාලය, තමන්ගේ තියෙන ಗುಣ ಗುಣ නම කිලෝරක් නැතුව කෙලසෙනවා. සමතේ කියලා කියන්නේ සමත භාවනා කියලා කියන්නේ මේ 52ම එක සමතේකට කිරීම. සමිතිය සමතේකටපත් කිරීම. සමතේකටපත් කරනවා කියලා කියන්නේ එතකොට ඒකේ සභාපතිගේ දක්ෂකමක්, කතානායකතුමාගේ දක්ෂකමක්. ඒකේ කීයක හරිවම කතා කරලා කියන්නේ මේ සමිතියෙන් කිසිම යෝජනා ස්ථිරත්වයක් ගන්න බෑ. එකිනෙකා විරුද්ධව කතා කරන නිසා මේක ඉවරයක් කරන්න. මොකක් හරි කැමති නම් කැමති කියන්නේ නැත්නම් නැහැ කියන්නේ කියලා මේක සමතේකටපත් කරනවා. අන්නේ සමතේකටපත් කිරුවේ නැත්නම් ඒ ස්වභාවයේ කිසිම ආස්තික ප්‍රගමනයක් නැහැ නිකන් කතා කතා විතරයි. නිකන් කතා විතරයි. අන්නේ වගේ ඔක්කොම එක නඩේට එක ගොනුවට එක අදහසකට සමතේකටපත් කිරීම තමයි සමත භාවනාවෙන් කරන්නේ. ඉතින් මේ සමත භාවනාව හොඳ අදහසකට ගොනු කරන්න පුළුවන් නරක අදහසකට ගොනු කරන්න පුළුවන්. එහෙම තීමාව සීමාවක් මේ ඇත්තේ නැහැ. නමුත් මේ සමත භාවනාව කියනකොට එක පැත්තකින් බලනවා හොඳ අදහසකට තමයි යොමු කරවන්න උත්සාහ කරන්නේ. එතකොට මේ තාම හිත හිත නැත්තම් මේ සමිතිය අන්ධකාරව දුවන්නේ. ඒ අදහසට එකඟ වුණාට මේ අදහස දිගේ ගියොත් මට සුගතියක් වෙයිද දුගතියක් වෙයිද සමාජයට හොඳක් වෙයිද නරකක් වෙයිද කියලා කිසිම තීන්දුවක් කරගැනීමේ ශක්තියක් නැහැ. මේ වගේ මේ චෛසික ධර්ම ටික එකතෙන් කරලා එකම වැඩේකට ගොනු කරවීමක් කරන්න තමයි සමත භාවනාවෙන් අපි කරන්නේ. ඉතින් මේකෙදී මේ පංචස්කන්ධය වශයෙන් විස්තර කරනකොට සංගෝධනේ කහලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට කඩලා තියෙන එක සාමාන්‍ය බෞද්ධ දන්න කතාවක්. නැත්නම් ගත්තේ නැත්නම් දැනගත යුතු කතාවක්. ඒකේ රූප කොටස අයින් කරපුවාම සංඥා වේදනා සංඥා සංඛාර කියන්නේ චෛතසික ටික විඥානය කියලා කියන්නේ හිතට. ඒකට මේ හිත තියෙන බව හිත දරා හිටින්නේ මේ වේදනා සංඥා සංඛාර කියන මේ 52 මත තමයි. මේ 52 තමයි හිතේ ක්‍රියාකාරකම් පේන්නේ. මේකෙන් අපේ ජීවිතේට වේදනා චෛතසිකය බොහෝමත්ම කිච්චුවෙන් බලපාන නිසා ඒක වෙනමම වේදනා ගොඩක් කියලා ස්කන්ධයක් වශයෙන් ස්කන්ධ කියලා කියන්නේ කන්දක් කියන අදහසින් ගොඩක් කියන අදහසින් සරුවත්නසේ වෙන් කළා දානවා. ඒ වාගේම අපේ ජීවිතේට සෑහෙන හොල්මන් කරනවා. අපේ ජීවිතේට සෑහෙන බලපෑම් කරනවා සංඥා ටික. නිසා ඒ ටිකත් වෙනම ගොඩක් විතරන සංඥා ස්කන්ධය කියලා වෙන් කළා තියෙනවා. ඊටු චෛසික 50ම සංස්කාර කියන ස්කන්ධයට දාලා චෛසික සියරම නම් කරනවා වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියලා. මේ සංස්කාර ස්කන්ධයෙත් ඒකට ඊටු 50ම වැටෙනවා. ඒ පණ අය සාමාන්‍ය මේ නඩේ මේ පන්තියේ මොනිටර් වගේ වැඩ කරන්නේ චේතනාව. චේතනාව තමයි මේ හොඳට හරි නරකට හරි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා සර්වඥාන්සේ දේශනා කරනවා චේතනාම්බිකවේ කම්මං වදාමි කියලා. මොකක්ද ඒ චිත්තක්ෂණයේ මොකක්ද චේතනාව වෙන්නේ? ඒක තමයි අපි ක්‍රියාවත් වෙන්නේ. ඒකෙන් තමයි කර්ම රැස් වෙන්නේ. හොඳ හෝ නරක. චේතනාවේ කිසිම මේ චේතනාව කියන්නේ අන්ධකාර මේ අන්ධ චෛතසිකයක් මොනව කරනවද කියලා දන්නේ නැහැ. හැබැයි ඔලොමලයි. අරගෙන යනවා ඊටු 50ම අරගෙන කඩාගෙන යන ගතියක් තියෙනවා. නිසා චේතනාවට උපමාවක් දීලා තියෙන්නේ මහවඩුව නැති තැන බඩු පන්තිය අඩු ශිෂ්‍ය වැඩ කරනකොට එයා දෙවන්නකට බලය දීලා යනවා. ඒ දෙවන්න තමන්ගේ වඩු වැඩ කරන ගමන් අනික් අයට නූල් දී ටික ඉරි ගහලා දීලා එයාට මේ මේ වැඩ කරන්න කියලා කරවන ගමන් තමනුත් වැඩේ යෙදෙනවා. එතකොට අර මේ වඩු නායකයා එනකන් මහ වඩුව එනකන් මෙයා පන්තිය නඩත්තු කරගෙන වඩු පන්තිය වඩු පන්තිය කියන්නේ වඩුව වැඩ කරගෙන යනවා වගේ චේතනාව චේතනාව තමයි මේ චෛතසික අතර මේ මොනිටර් වගේ කරන පන්තික මොනිටර් වගේ වැඩ කරන ටීචර් නෑ නැති වෙච්චාම පන්තිය නිස්සද්ද කරන පවතින චෛතසික චේතනාව තමයි. ඉතින් අපි මේ මේ භාවනා කරනකොට කරන්න හදන්නේ ඒ පිරිසුදු චේතනාවක් අරගෙන ඒ ඒ මතුමත්tei අර චෛසික 52 එක ගොනුවට ගැනීම තමයි. ඒක හරි අමාරුයි මේ ලාහට ගෙම්බෙකුතු කරනවා. ඒකේ කල්ලා දානට අනිත් එක නපයි. ඒ නිසා අපි මේ කරන උත්සාහය අටුවාචාරින් වහන්සලා පෙන්නනවා මේ ජීවන ආශ්‍රයකුඩ අලුපුල් ගෙඩියක් තියන්න හදන උත්සාහයක් වගේ කියලා. ඉතාමත්ම දුෂ්කරයි. ජීවන ආශ්‍රය ආශ්‍රයගේ පිටත් මේ සමපතල නැහැ. අලුපුල් ගෙඩියක් පట్టල නැහැ. ඉතින් නැවත නැවතත් අරමුණක හිත තැම්පත් කරන්න හදනවා කියලා කියන්නේ දුවන අස්වැක් උඩ මේ අලුපෝල් ගියක් තියෙන වගේ උත්සාහයක් තියෙන තියෙනකොට වැඩ. තියෙන තියෙනකොට වැඩනවා මොකද හේතුව කෙලවරක් නොදන්න සංසාරේ කොච්චර දෝ කාලයක් අපි මේ හිතවිලි වලට නන්නත්තර වෙන්නයි උගන්වලා තියෙන්නේ. කිසිම චාරයක් උගන්වලා නැහැ. හිතවිලි කියලා જાතියක් තියෙනවා. ඒ හිතවිලි තමයි අපිව මේ අරගෙන යන්නේ. ඒව කීකරු කරගන්න ඕනේ, ඉක්මව ගන්න ඕනේ, සදාචාරගත කරගන්න ඕනේ කියන එක අපිට පේන්නේ මේ හීරගේකට වැටෙනවා වගේ. අපේ මේ නිදහස් චින්තනයට බාධාවක් වශයෙන්. ඒ නිසා සංසාරේ පුරාම කිරුවේ මේවට අනන්නතර වෙන්න දීපෙකයි. දැන් මේවට එකවර එකතන් ගියන් කිව්වට ඒව අහන්නේ නැහැ. නමුත් ਸਰවචනාංශي ගත්ත මේ ਸਰවචනාංශම නෙමෙයි ඇත්තට කලින් හිටපු පිරිසිනාංශලා ගත්ත උත්සාහ වලින් යම් ප්‍රමාණයකට ගොනු කරගන්න උත්සාහ කරලා තිනවා උත්සාහ අරගෙන සාර්ථක වෙලා තිනවා ඒකෙදි තමයි ඔය මේ ප්‍රධාන වශයෙන්ම කර්මපත ඇති කරන මේ නීවරණ ධර්ම පහ භාවනා කරලා කරලා කරලා විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහෙන් යටපත් කරලා తాවකාලිකෝ මේ හිතවිලි ටික මත් කරලා తాවකාලිකෝ හිත මේ හිතවිලි ටික හිරිවට්ටලා සිහි නැති කරලා ගොනු කර ගැනීමක් තමයි ධානයේදී කෙරෙන්නේ හැබැයි ආයස්සරයක් අර හිරි නැති වෙච්ච ගමන් ඒ හිරිවට්ටන බෙහෙතේ බලේ නැති වෙච්ච ගමන් මේගොල්ලෝ ආයෙසිරියා. විසිරී ගියාම අර ආයසරයක් චාරයක් නැතුව අනාචාරවත් විදිහට හැසිරෙනවා. ඉතින් ඒක නිසා මෙවැනි දුර්දාන්ත චෛතසික එක සැරේ කිට්ටු කරගන්න බැරි නිසා දෙසරයකට තමයි වටන්න එක සැරේක අපි සිහි නැති කරවන්න වෙනවා. දෙවෙනි සැරේ තමයි හරියට කීකරු කිරීමක් කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා සමත භාවනා කියලා කියන්නේ හිරිවැට්ටීමක්, විපස්සනා භාවනා කියලා කියන්නේ ඒ හිරිවැටගත්තු චෛතසික ඉෂ්ඨිත සාර ක්‍රමයට කීකරු කරගන්නවා. ඒක නිසා මේ චෛතසික සම්පූර්ණ දපණ දමා ගන්න එක පහරෙන් කරන්න බෑ. එක ප්‍රයත්නකින් කරන්න බෑ. ඉස්සල සමතයෙන් හිරිවැටගෙන ඊට පස්සේ විපස්සනාවේ තමයි ඔපරේෂන් එක කරන්නේ. ඒ සමත භාවනාව කියලා කියන්නේ අර චෛතසික ටික කීකරු කර ගැනීම පමණයි. හැබැයි తాවකාලිකයි. ඊට පස්සේ ඒ ඒ කීකරු කරගත්ත ටික ඊට පස්සේ ඉතිරතරව මේ අල්ලගේ වලිගේ නොපුරුකක දාලා කෙලින් කර ගන්නවා වගේ ඇදෑරලා තියාගෙන ඉලක් තමයි විපස්සනාය කරන්නේ. විපස්සනායෙන් ඒ නිසා ස්ථිරසාර වෙනසක් ඇති කරනවා. සදාකාලික වෙනසක් ඇති කරනවා. නමුත් ඒක හුඟා දුෂ්කරයි. සමතත් වැඩි අමාරුයි. සමහර වෙලාවට සමත සමාධියකින් ධ්‍යාන වඩලා ධ්‍යානෙන් නැගිටලා විපස්සනා කිරීමෙන් කරන්න පුළුවන්. නිසා විපස්සනා සමාධියකින් සාවකාලිකව මේ යම් ප්‍රමාණයකට හිත කීකරු කරගෙන චෛතසික ටික කීකරු කරගෙන ඊට පස්සේ මේ විපස්සනා කරලා යටත් පුළුවන්. ඒ නිසා විපස්සමතයෙන් තොරව නැත්නම් මෙහෙම කිය සමාධියකින් තොරව විපස්සනාවට යන්න බෑ. විපස්සනාකින් තොරව ස්ථිර වෙනසක් ඇති කරන්න බෑ. ඒ නිසා මේ ටික පෙළ ගහන්න වෙනවා. ඉස්සර සමතයක් දීලා සමාධියක් දීලා හිත ටිකක් යම් විදියකට කීකරු කරලා ඊට පස්සේ තමයි විපස්සනාම පෙළ ගහන්න වෙන්නේ. මීයා කල්ලනකොට ඉස්සල දුම් ගහනවා. දුම් පිම්බන පස්සේ මීමැසෝ කීකරු වෙනවා. උන්ට එනෝල එකපාරට බඩගින්නක් ඊට පස්සේ උන් එකපාරට වදේට වහලා කියන මේ පැන් ටික අබ්බිවට පස්සේ උන්ගේ අර සරපල්සු ගති නැති වෙනවා. ඊට පස්සේ උන්ගේ ඇඟ හැප්පුණත් අතේ උන් විදින්නේ නැහැ. ඉතින් දුම් ගහලා තමයි මේ මැස්සෝ හසුරුවන්නේ. ඔපරේෂන් එක කරන්න ඉස්සලා ලෙඩා සීන ඇති කරලා තමයි කපන්නේ. අන්න වගේ වැඩ පිළිවෙලක් තමයි මේ සමත භාවනා විදර්ශනා භාවනා කියලා කියන්නේ. ඒකෙන් තව පැත්තකින් කියන්න පුළුවන් මේ අපි ළඟ මිනිසෙක් වෙච්චාම సంతානයක් ඇතුළත මේ චෛසිකවල තියෙන දුර්දාන්ත ගති නිසා චෛසිකවල තියෙන මේ කලින් කියා ප්‍රෙඩික් කරන්න බැරි හිතා ගන්න බැරි හැසිරීම රටාව නිසා මේක සමාජ මට්ටමින් හිතුවක්කාරකම් තුනක් කරනවා එකක් තමයි මේ වීතික්‍රම කෙලෙස් වශයෙන් අනිත් කෙනෙකුගේ ස්වාධීනත්වයේ නොසලකා අනිත් කෙනෙකුගේ මේ ආචාර ධර්ම නොසලකා අනුන්ට හිත් පීඩා ඇති කරන තමන්ට හිත් පීඩා ඇති කරන මේ මොහොත හිත් පීඩා ඇති කරන අනාගත හිත් පීඩා ඇති කරන වීතික්‍රම කෙලස් කියන මේ පස්පව් දස කුසල. ඒකත් මේ හුඟාක්ම දුර්දාන්ත චෛතසික වලින් ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක නැති කරන්න අපි සීල ශික්ෂාව තමයි දීලා තියෙන්නේ. ඒකට අපි කියනවා කයින් වචනෙන් වෙන අකුසල කර්මන්ත කිරීම කිය. සීල ශික්ෂාවෙන් යම් ප්‍රමාණයකට කයින් කරන්න. අයින් කරුවට පස්සේ මේ මේ ඒ සීල ශික්ෂාව තරම්ම ඡණ්ඩපරස නැති වුණත් ඊගාවට සීල ශික්ෂාවකට ඔන්න මෙන්න මට්ටමේ සීලේ කැඩෙන්න ඔන්න මෙන්න මට්ටමේ තියෙන නීවරණ ධර්ම ටිකක් ඊට පස්සේ පේන්න පටන් අරගන්නවා. මාවට කියනවනම් අපි මේ වගේ ගිවිසගෙන ඇවිල්ලා සීල් සමාදන් වෙලා භාවනා වැඩපිළිවෙලට යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කාලය ඇතුළත අපි තුලින් සතෙක් මැරීමක් වෙන්නත් බෑ කරන්නත් එපා. මොකක්මක් කරෙන්නත් නෑ කරන්නෙත් නෑ. ඒ වගේම කාම මිත්‍යාචාරයක් බොරුවක් කේලමක් කිස් වචනයක් පරුස වචනයක් ওই කියන සිල්පත කැඩෙන්නේ නැහැ කියලා අපි givisගෙන තියෙනවා. කොටිම කියන සතෙක් මරන්නෙත් නැහැ, මරවන්නෙත් නැහැ, මරූ දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ. හොරකමක් කරන්නෙත් නැහැ, කරවන්නෙත් නැහැ, කරූ දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ කියලා පොරොන්දු වෙලාවට එක පාරට අර අපේ කියන ජම්ම ගති නිසා සමහර සතෙක් දැකලා වෛර වෙලා එතෙන්ට ගිහිල්ලා නතර වෙනකන් වගේ කෙලෙස්මත් වෙන්න ඉඩ තියෙනවා. හොරකමක් නොකෙරුවාට අචිර වස්තුවක් දකින්නට මේක මට ඇත්තම් හොඳයි කියන හිතවිල්ල පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කාමීත්‍යාචාරය නොකරට කාම වස්තුවක් දකින්නකොට පිළිබඳ හිත පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක හොඳ නැති බව දන්නවා. ඒක මට්ටම පැන්නොත් දඬුවම් ලැබිය යුතු වැරදක් බව සිල් කඩන බව දන්නවා. හිත එක පාරකට පැනලා යන ගතියක් තියෙනවා. බොරු කියන්න ඕනකමක් නැති වුණාට ආසන්නයට යනවා. ගිහිල්ලා එනවා. ඒ වගේම මේ මත්පැන් පානය කිරීමක් එහෙම නැත්නම් වෙන සිල්පත් කිට්ටුවට යනවා. අන්නේ විදිහට සිල්පදේ සීමාව පන්නන්න නැතුව එතෙන්ට යනකම් දුවන දුර්දාන්තකමට තමයි මේ නීවරණ කියන්නේ. ඉතින් මේ නීවරණ ටික යටපත් කෙරුවොත් හිත සෑහෙන දුරට කියන්න පුළුවන් කීකරු කියලා. සමත භාවනාවෙන් කරන්නේ නීවරණත් එක්ක හැප්පෙන එක විතරයි. නීවරණ සංසිඳ වීම පමණයි. එතකොට සමත ධ්‍යානයක් හෝ විපස්සනා ධ්‍යානයක් ලබා ගන්න පුළුවන්. මේක තමයි සරුවචනංශේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සයා ගිහිලා තියෙන උපරිම පරිණාමය. ඔතෙන් ගියාට පස්සෙත් ලොකු දේවල් මේ මිනිස්සු ඇති කරුවා මේ ආයුර්වේද ක්‍රම ලෝකේ පහළ වුණා. ඉතින් ජාමනස්සස්ත්‍ර ක්‍රම ලෝකේ පහළ කරා. අනාගතේ දැක්කා, අතීතේ දැක්කා, තුන්කල් දකින්න පුළුවන් ඥානයක් පහළ වුණා. ඊට සෑහෙන මේ ඉර්ෂි නැත්තම් පඬිතු ගුණ ඇති කරගත්තා. ඒගොල්ලෝ හිතුවා මෙච්චරයි මනසට යන්න පුළුවන් කියලා. ඊට එහාට තියෙන කොටස දේවත්වයට අයිති දෙයක්. නම්කාර දෙයයන් අයිතියක් අපිට බෑ කියලා. සිද්ධාර්ථ ගෞතම මේ තාපසතුමා කල්පනා කරා නෑ මේ යහට යන්න ඕනේ. මේක මෙතෙන් ගිහිල්ලා මෙතෙන්ට යන්න පුළුවන් නම් මෙතන නතර වෙන්න හේතුවක් නෑ. මේන් එහාට යන්න කුසලතාවයක් මනුස්සයා තුළ ඇති. මනුස්සයා තුළ තියෙන්න පුළුවන් කියලා තාමත් විප්ලවකාරී පළවෙනි හිත පහළ වුණේ ලෝක ඉස්සලාම සිද්ධාර්ථ තාපසතුමාට කිං කුසල ගවේෂීව අෂ්ට සමාපත්තිත් උපදෝලා ගුරුවරයෙක් කිව්වා මෙච්චර යන්න පුළුවන් වෙන්නේ. බත් එතෙන් ගිහිල්ලා යනවා මාත් එතෙන් ගිහිල්ලා ඉන්නවා කියලා අභිෂේක කරන්න හදනකොට නෑ නෑ නෑ මම මේක නෙමෙයි හොයන යන්නේ. මට යන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි ගවේෂණයේ දිගට ගියේ. ඊට පස්සේ තමයි දැක්කේ මෙන්න මේ කියන නීවරණ යටට යට ඊට අඩුවෙන් කියනවා තව මට්ටමක් අනුසය කෙලස් කියලා ඒ අනුසය කෙලස් තාම අඳුනන්න බෑ. ප්‍රകൃතියට ඇවිල්ලා නැහැ. හැබැයි යමක් කිරීමේ විභව ශක්තිය තියෙනවා. විභවය තියෙනවා ඒකේ. පොටෙන්ෂල් එක තියෙනවා. හැබැයි බැලූ බැල්මට නරක දෙයක් නෙවෙයි. බැලූ බැල්මට ඒ කාර්ය ඒ ඒ විභවය තැම්පත් කරගෙන විසක් සහිත සතෙක් ওই බුදියගෙන ඉන්න වෙලාව. සත අඳුරන්නත් බෑ විස දැනලවත් නැහැ. මෙන්න මේ මට්ටම අඳුනා ගන්න තරම් Taman පිළිබඳ සුවං විවේචනය මේ පු탁ඥයන කවදාකවත්ම නැහැ. ඒක දකින්නෙම ඒ Taman ළඟ තියෙන විෂ ටික දකින්නෙම වස්තුවක් විදියට. දකින්නෙම Tamanගේ ආරස්සාවක් විදියට. දකින්නෙම මේක නැතුව බැරි දෙයක් විදියට. ඒ සර්වචන්නාංශයේ බුදු වෙන්න ඉස්සෙල්ලමත් දැක්කා මේක වෙන්න ඇති අඩියම තියෙන කොක්ක කියලා. මේක වෙන්න ඇති අඩියම තියෙන මේ නැති කරන්න ඕන දෙය කියලා. ඒක තියෙන වංචනික ස්වරූපේ ඉක්මවාගෙන බැලුව බැලමට පේන්නේ නැති ස්වරූපේ ඉක්මවාගෙන මේකට අත තිබ්බා. අත තිබ්බට පස්සේ තේරෙන පටන් අරගත්තා මෙයා තමයි පරිමේ නිවරණ වෙන්නේ මෙයා තමයි වීතික්‍රමණය වෙන්නේ හැබැයි බැලූ බැලමට බොහෝම මහත්ම ගතියෙන් හිටියට මෙතන තමයි වැඩේ තියෙන්නේ කියලා අනුසය කියලා සඳහනගත්තා විපස්සනාව කියන්නේ මේ අනුසය කියලා සැක කරන වැඩ ටිකක් විතරයි විපස්සනාව කියලා කියන්නේ ඒක නැගිටලා ආවට පස්සේ කරන නිවරණත් එක්ක හැප්පෙන හැප්පිල නෙවෙයි ඒක සමතේ ඒකෙන් සීමාව සමාජ සීමා ඉක්මවාගෙන වීතික්‍රමණය කරපේවත් එක්ක වැඩ කරන එකට සීලේ නැත්නම් සීල ශික්ෂා විතික්‍රම කෙලස් එක්කත් සමත භාවනා නීවරණ එක්කත් විපස්සනාව අනුසය කෙලස් එක්කත් වැඩ කරනවා. උපමාකට කියනවා නම් ගිනි පෙට්ටියක් අරගත්තාම ගිනි පෙට්ටියක් ඇතුලේ විශේෂයෙන්ම මේ ආසියා කරේ පාවිච්චි කරන සේෆ්ටි මැච් කියන එකේ ආරක්ෂක ගිනි පෙට්ටියේ ඇතුලේ තියෙන ගිනි ඉපදීමේ ශක්තිය බොහොම සීතලව තියෙනවා. ගිනි පෙට්ටියේ ඇතුලේ තියෙන ගිනි ඉපදීමේ ශක්තිය ඒක මෙහෙම බැලලා කාටවත් මේ ඇතුලේ ගිනි උපදීමේ ශක්තියක් තියෙනවා කියලා හිතන්න මොනවක් කරන්න අමාරුයි. ඒකේ ගිනි පෙට්ටි පෙට්ටියේ ගිනි කූර අරගෙන හරිම කෝණකින් හරිම බරක් තාලා ගහපුවාම ගිනි පුලුගුවක් පයි. හැබැයි නිකන් කෙලින් ඉස්සරහට ගහුවට ගිනි පුලුවටපත් වෙනවා. ගානට එන්න ඒ ඒ දෙකේ කෝණයක් තියෙනවා, වේගයක් තියෙනවා, උණුසුමක් තියෙනවා. අන්නේ තුන එකතු වෙච්ච ගමන් හරියටම ගැහුවොත් ගිනි පුලුගුවක් පයි. ඒකට අර ගිනි පෙට්ටියේ තියෙන ගිනි උපදීමේ ශක්තිය වගේ තමයි අනුසය කෙලස් ටික. හැකියාව තියෙනවා හැබැයි ඒ ඒ தත්තරපත් වෙනකන් එයා ප්‍රකාශ වෙන්නේ. ප්‍රකාශිත தත්තරේ එන්නේ නැහැ. ඊට පස්සේ ඉස්සල්ලාම පන්න ගිනි පුළඟ තමයි නීවරණ ධර්ම ටික. ඒක ඊටපස්නකටපත් කරොත් ඊටපස්සෙන් දැල්ලා බාටපත් වෙනවා. පහනකට තිබ්බොත් පහන් දැල්ලා බාටපත් වෙනවා. ලිපකට තිබ්බොත් ලිපකින් තරක් පාඩපත් වෙනවා ඔය හොඳට වෙලා තියෙන මහ කැලේකට තිබ්බොත් ලව්ගින්නක් වඩටපත් වෙනවා. ලව්ගින්නක් වඩටපත් වුණොත් රජයකටවත් නැත කරන්න බෑ. ඒක නිසා අර පුංචි ගිනි දැල්ල සීමා වික්මලා ගිය ගමන් ලව්ගින්නක් වඩටපත් වුණොත් නැත්තම් පෙට්‍රල් ගබඩාවට ගින්දර තිබ්බොත් බෝම්බයකට තිබ්බොත් ඒකේ වෙන හානිය නැත කරන්න බෑ. මේ වගේ මේ තුනට බෙහෙත් තුනක් තියෙන්නේ. අන්න ඒ වගේ විශාල වශයෙන් ලව්ගින්න මට්ටමේ යන එකට සීලෙන් තමයි නැත කරන්න පුළුවන්. ඊට පස්සේ ගිනි පුළඟක් පයින් එක වගේ ඒක නතර කරන්න සමතෙන් තමයි පුළුවන් වෙන්නේ. අර ගිනි පෙට්ටියේ තියෙන ගිනි උපදන ශක්තිය වගේ මූලික ප්‍රභවය. ඒකට කියන්නේ විභව ශක්තිය කියලා අපි භෞතික විද්‍යාවේ කරන්නේ විභවය පොටෙන්ෂල් එක නැති කරන්නේ අනුශය කෙලස. ඒකට කියනවා විපස්සනා භාවනාව. එහෙම නැත්නම් මේකටම තව උපමාවක් දෙනවා මම විශේෂයෙන් විස්තර කරන්න කෙලස් මට්ටම් තුන. ඒකෙදි කියනවා හොඳටම දුර්දාන්ත වට නම ගිය හොරෙක් නැත්නම් දාමරිකේ නැත්නම් අඟුලිමාල කෙනෙක් ඉන්නවා. ඒ මිනිසා නිදාගෙන මුණින් මතර නිදාගෙන ඔහොම ඉන්න වෙලාවේදී එයා දිහා බලලා පළවෙනි වතාවට දකින්නොත් මෙයා හොරෙක් මෙයා අසවල් වැඩ කරපු කෙනාට රටට අවශ්‍ය කරන අපරාධකාරකෙක් කියලා හොයන්න බෑ. ඒ නිසා නිදාගෙන ඉන්න වෙලාවේදී සාමාන්‍ය කෙනෙක් වගේ බොහෝම මේ ශාන්තව දාන්තව පොඩි දරුවෙක් වගේ ඉන්නවා. ඒ නිසා යාගේ ඇත්තටම මේ මනුස්සයා තුළ ඒ වෙලාවේදී ඒ දුර්දාන්ත හිතවිල්ලක්වත් ක්‍රියාවක්වත් වචනක්ක මොකක්වත් නැහැ. සම්පූර්ණ මේ මනුස්සයත් පිළි පොලිසියට පෙන්නේ නිදාගෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා නිදාගෙන ඉන්න හොරෙකුගේ දුර්දාන්ත කෙනෙක්ගේ හිතේ තියෙන ඒ මේ මේ ඡණ්ඩපරුස ගති වගේක් හැංගිලා තිනවා. පෙළු බැලනකොට පේන්නේ වගේ තමයි අනුශය කියලා. ඊට පස්සේ මේ මනුස්සයා නැගිට්ටට පස්සේ නැගිටලා සාමාන්‍ය ක්‍රියාත්මක වෙනකොට යාළඟේ ඡන්ද පරිසුගත ටිකක් පේන්න පටන් ගන්නවා. නමුත් තාම හොරකමකට ගිහිල්ලා නැහැ, මිනිමරුකට ගිහිල්ලා නැහැ. මේ දැන් අඳුරන්න පුළුවන් වෙනවා. මෙයා තමයි මේ රට ගිය නට නම ගිය අපරාධකාරයයි කියලා දැනගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒකට සාමාන්‍ය ක්‍රියාකාරකම් කරනවා. තාම හොරකමකට බහැලා නැහැ. එතකොට මේ මේ මේවා කෙලස් වගේ. නිවර්ණ ධර්ම වගේ ඊට පස්සේ ඒ පුද්ගලයා නැගිටලා කාලා බීලා හොරකමකට ගිහිල්ලා හොරකමක් කරන වෙලාවක් තියෙනවා. සතෙක් මරන වෙලාවක් අපරාධයක් කරන වෙලාව එතකොට වීචිකම කෙලෙස. මේ අනුසය කියන පදය සඳහන් කරලා තියෙන නිදිගත් කියන අදහස තමයි. සයනය කරන අදහස අනුසය. ඒ කෙලෙස් නිදාගත්තට පස්සේ ස්වභාවයෙන් ගඳක් ස්වභාවයෙන් නරක ගතිය, ඡන්ද ගතිය මොකක්වත් පේන්නේ බොහොම සාන්තයි. නමුත් ඒකෙන් තමයි ඔක්කොම මේ ඉස්සරහට යන කෙලෙස් පැතිරීම සිදු වෙන්නේ. සර්වචනන්තගේ ශාසනයේ මේ ශෛලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කියලා හරියට මේ යොමු වෙලා තියෙන්නේ මොන්නේ අනුසය කෙලස් ටිකට ඒක තමයි අපේ අනේකෝ ශාසන වලින් ඇති වෙනස බුද්ධ ශාසනය විතරයි විපස්සනා භාවනා තියෙන්නේ බුද්ධ ශාසනය පමණයි අනුසය කෙලස් අඳුර ගන්න උත්සාහ කරන්නේ බුද්ධ ශාසනය පමණයි අනුසය කෙලස් නතර කරන්න පුළුවන් වෙන්නේ ඒක නිසා සමත විදර්ශනා දෙක බෞද්ධෙක් නාමික වශයෙන් හෝ හඳුනාගෙන තියෙනවා එහෙම නැත්නම් මේ තමන්ගේ ජීවිතයත් සීලයට සීමා වෙනවනම් සමාජයට සීමා වෙනවනම් ඉතියාට ඇත්ත වශයෙන්ම මේ නයිසાર્ගික බෞද්ධෙක් කියන්න බෑ. බෞද්ධෙක් වෙන්න අනිවාර්යයෙන්ම අනුසය කෙලස් කියන්නේ මොනවද කියලා සූත්‍රමය වශයෙන් හරි අහගෙන, චින්තාමය වශයෙන් හරි හිතලා, නැත්නම් විපස්සනා භාවනා වශයෙන් කරලා තේරුම් ගත්තොත් විතරයි අපිට කියන්න පුළුවන් වෙන්නේ උපන්න ධාතුවේ බෞද්ධෙක් වුණාට ඇත්තටම අපි බෞද්ධයෝද කියලා. විදර්ශනා සමථ විදර්ශනා භාවනා දෙක වෙන්කොට දැන ගැනීම අවශ්‍යයි. නමුත් මේ මේ මං මේ විනාඩි 10ක් 15ක් ඇතුළත දීපු තොරතුරු වලින් මේකේ අංග සම්පූර්ණ චිත්‍රයක් මවන්න බෑ. ඒක බවන්න පුළුවන් වෙන්නේ අනුසය කෙලෙස් වලින් Tamanට පීඩා වෙන ඒවා දැක ගන්න ඕනේ. නීවරණ කෙලෙස් වලින් පීඩා වෙන හැටි දැන ගන්න ඕනේ. විශීලයේ කැඩිච්චාම අනුන්ට පීඩා වෙන හැටි දැන ගන්න ඕනේ. ඒක නොදැනගෙන සංසාරයෙන් ගොඩ එන්න බෑ. ඒ නිසා මේ කෙලෙස් වල ස්වરૂපයත් දුරු කළ යුත්තක් නෙවෙයි අවබෝධ කළ යුත්තක්. ගොඩදෙනෙක් හිතනවා කෙලෙස් සිද්ධ වෙනකොට ලැජ්ජාවටපත් වෙනවා. ලැජ්ජාවත් කෙලෙසයක්. නිසා කෙලෙස් ඇති වෙනකොට පොඩ්ඩක් බලන්න ඒක දිහා. ඒක ඇති මම කියන්නේ මේ කෙලෙස් කරන්න යන්න එපා කෙලෙස් බලන්න. Taman තුලින් සිද්ධ වෙනකොට ඒක නොදකින්න පතන් කියලා බාහිර කරන්න පටන් අරගත්තොත් ඒකත් ද්වේෂයට වැටෙන්නේ. ඒකත් කෙලෙසයක්. ඒකත් ලැජ්ජාවක්. ඒකෙම තමාරුවට වැටෙන්නේ. Taman තුලින් කෙලෙස් සිදු වෙනකොට ඒකේ මුලැමැදාග දකින්න වෙනවා. දකින්න නැති වුණොත් අපිට කවදාකවත් මේකේ ආධිනව දකින්න. එතකොට අපිට වාසනාවක් එනවා මොකක්වත් කෙලෙසයක් නැතුව ආස්වාද ප්‍රසවාසයෙන් කරන මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා දැනගන්න එක දුන අස්සෙක්කට අලුපෝල් ගිරියක් තිබ්බගේ වටිනා දෙයක්. මේකයි අපිට නිවන කියන්නේ. මේකවත් රකින්න ඕන. මේකයි වටිනාකම කියලා දන්නේ තමන්ගෙන් සීමාවක් නැතුව අත කඩාගෙන කියලා කෙලස් වීතික්‍රමණය වෙන හැටි දැකගෙන විතරයි. එහෙම නැති කෙනාට මේ ආනාපානික වටිනාකමක් තේරෙන්නේ නැහැ. මෙහෙම ඉඳගෙන ඉන්න කි මොකක්ද ඔගේ වටිනාකම කියලා. ඉඳගෙන ඉන්න බව දන්නවනම් මොකක්ද ඔගේ වටිනාකම දැනගනි. ඔන්න කෙලස් ඇවිල්ලා මේ වෙලාවෙට රතෙක් පරිමක් හොරකමකට ගිහිලා ඒක අත්දකපු කෙනෙකුට නම් දන්නවා. ඒ වෙලාවේ තිරිසනෙක් මෙතන ජීවත් වෙන්නේ, අමනුෂ්‍යෙක් ජීවත් වෙන්නේ, යකෙක් ජීවත් වෙන්නේ. ඊට වැඩිය කොච්චර හොඳද? හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නවනම්, අඩියක් තියෙනකොට අඩියක් තියෙන බව දන්නවනම් කෙලස් වල තියෙන විෂමකම විසමාචාර හැසිරීම දන්න කෙනාට විතරක් තේරෙනවා බුදුන් මේ මේ මැදවත් ඉන්න එක කෙලස් කකුසල් නැති තැනක ඉන්න එක වටිනාකම තේරෙනවා. සා විපස්සනාවේදී කෙලස් කියලා ඒවා මේ දකින්නකොට දුක්තන මරන්න පරිණතිකුත් කරන්නේ නැහැ. කෙලස් මතුවෙන කෙලස් වල ස්වභාවය දැක ගන්නවා. මේ මුල මේ මැද මේ අග මේක වීතිකම මට්ටමේ කෙලෙසයක් මේක පරිඋත්ථාන මට්ටමේ කෙලෙසයක් මේක අනුශේ මට්ටමේ කෙලෙසක් කියලා දැනගන්න අනුශේ මට්ටමේ කෙලස් නම් එහෙම කියන්නම බෑ. අහුවෙන්නෙම නෑ. ඒක ක්‍රියාත්මක වෙන්නෙම මේ වංචනික ස්වභාවය. මායාකාරී ස්වභාවය. ඉතින් ඒක අල්ලන්ඩ මේ සීලෙන් සමාධියෙන් කීකරු වෙච්ච මනසක් තිබිලත් මදි බුදු කෙනෙක්ටම අහුම්කම්. බුදු කෙනෙක්ම පෙන්වලා දෙන්න ඕනේ නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් පෙන්වලා දෙන්න ඕනේ මේක මේ විදිහට දැකපන් කියලා. නැත්නම් කවදාකවත් දකින්නේ නැහැ. හැම වෙලාවෙම අපි දකින්නේ අනුසය කෙලස් ටිකට පෝෂණය කරවල තනවා වඩාගෙන ඉන්න තමයි හදන්නේ. මේ අනුසය කෙලස් තමයි අපි සම්පූර්ණ කෙලසන්නේ කියන එක දැකගන්න ඒක කියන්න ගත්තොත් ඒක සමාජ විරෝධී ධර්මයක් වගේ වෙන නිසා සීලෙන් සමාධියෙන් ගිය කෙනාට විතරක් කියලා දෙන්න පුළුවන්. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා මේ අනුසය කෙලස් පිළිබඳව නිතරම අවදියෙන් ඒක දිහා බලන්න ඉඳී කියලා. ඉතින් මම හිතනවා මේ මේ ප්‍රශ්නෙට මේ උත්තරය ඇති කියලා මේ ඉතින් මම කියාපු ටික තේරෙන්නේ නැත්නම් විතරක් අරස් ප්‍රශ්න අසාවා කියලා මම ප්‍රාර්ථනා මිල්ලයි. පාර ගන්නවද තේරෙනවද? ඉන්නේ උගන්ති කියන විදිහට සමුදයෙන් විතරක් ත්‍රිලක්ෂණ අඳුර ගන්න බෑ කියන්නේ. කොහොමඩක්වත් බෑ. සමුදයෙන් ත්‍රිලක්ෂණේ සම්පූර්ණයෙන්ම ත්‍රිලක්ෂණ ලක්ෂණ පහළ වෙනකොට මේ ඒකෙන් දුවන්න හිතෙනවා. කවදා සාධකමක් එන්නේ නැහැ. එපා ගතියක්, කම්මැලි ගතියක්, නීරස ගතියක්, පාළු ගතියක්, තනි වෙච්ච ගතියක්, බය ගතියක්, අසරණ ගතියක් ඇවිල්ලා සමත භාවනා කරන මනුස්සයාට මේක දකින්නකොට කොහොමඩක්වත් ඉන්න බෑ. අසන්න බෑ. විපස්සනාට ඩිංගිත්තක් හරි බණක් අහලා විපස්සනාට සූදානම් වෙච්ච මනුස්සයා තමයි දැනගන්නේ අඩු ගන්න දැන් තමයි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලාවත් දැනගන්නේ. නැත්තම් හුඟව දෙනෙක් ඒකට මේ බාම් ගානවා. ඉතින් මේ බඩයන්ට බෙහෙත් බොනවා. පැනඩෝල් බොනවා. නානා ප්‍රදේවල් කරනවා මේක මේක මේ මොකද්දෝ ඇතිවෙච්ච රෝගයක් කියලා හිතාගෙන. ඒකල ඒක යටපත් කරලා ඉවරලා ආයෙසරය සුවසේ බබා ජීවත් වෙන්න උත්සාහ කරනවා. විපස්සනා කරන එක නම් දන්නවා දැන් තමයි මේ මතුරුපු නිසා යකා නැගිට්ටේ. මේ තමයි ආවේශය. මේකට තමයි මේ මන්තරේ මැතුරු ඕකට බය වෙලා බෑ. යකාට බය නම් කේහනේ හොනේ කේහලා ගෙවල් හදන්න එපා. ආවේශ වෙන්න බය නම් මතුරන්න එපා. මැතුරුවොත් ආවේශ වෙනවා. ඒකේ ආයේ දෙකක් නැහැ ඒක 100ට 100ක් විශ්වාසයි. ඊට පස්සේ දුවන්න එපා. ඊට පස්සේ දහලවනවා. ඊට පස්සේ ඉතින් අමාරු ගති, වමන ගති, පිසා මේ මේ විරේචන ගන්තුණු පහල වෙන කීක හරහා යන්න වෙනවා. ඒක තියෙන සෑහෙන මේ සමතය කියලා කියන්නේ ඔපරේෂන් කරන්න නැතුව මේ සීනති කරන්න නැතුව ඔපරේෂන් කරන්න පුළුවන් ශිෂ්ටාචාර මිනිස්සෙක් නම් ලෙඩා කොටියෙක් නම් හිතන්න කොහොමද කියලා දෙල්ලා. කී නැති කරන්නේ නැතුව කියලා ඔපරේෂන් කරන්න ගත්තොත් පොඩ්ඩක් හිටපන් කිව්වොත් ඉඳීද? වල්ලාලියෙක් ඔපරේෂන් කරන්න නැතුව සී නැති කරන්න නැතුව ඔපරේෂන් කරන්න කිව්වොත් මොකද වෙන්නේ? ඒක තමයි. නෑ සමතේ තියෙනවා ඕනේ මට්ටමක් තියෙනවා ආර්ය මන්සන්දියවසිට පෙන්වන්නේ හතරවෙනි ධ්‍යානෙ තමයි. ධර්මචනන්ට පෙන්වන සමතේ කියන්නේ මට්ටම් රාශියක් ඒ හැමතැනින්ම විපස්සනාට හරවන්න පුළුවන්. ඒ හරවන තැන අඩුම මට්ටම උපචාර සමාධිය. ඉහළම මට්ටම අෂ්ට සමාපatti ආර්ය මාංශාන්තිය විදිහට ආර්යයන් වහන්සේලාට මාංශාන්තිය පෙන්වන්නේ චතුත් අධ්‍යාන. චතුත් අධ්‍යාන සමාධිය විපස්සනාට හරවන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ උපචාර සමාධියෙන් හරවන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ සම්මා සමාධිය. දැන් සම්මා සමාධි සම්මා සමාධි ඩිෆයින් කරනකොට බුද්ධ බුද්ධකෝස ආචාර්යන් වහන්සේ පෙන්නේ සෞපචාර අට සමාපatti. සමාධි කියන්නේ රේන්ජ් එකක්. සම්මා සමාධි කියන්නේ පරාසයක් මිසක ඩොට් එකක් නෙවෙයි තිතක් නෙවෙයි. ඒ පරාසය ඕන තැනකින් හරවන්න පුළුවන්. ධ්‍යාන හතර මැද. ඒකේ නෝම් එක පෙන්වන්නේ ධ්‍යාන හතර තුන. අඩුම මට්ටම උපචාර සමාධි, ඉහළම මට්ටම අටවෙනි ධ්‍යාන. අටවෙනි ධ්‍යානෙම හරවන්න පුළුවන්, උපචාර සමාධියෙන් හරවන්න පුළුවන්. ඒකේ හොඳම ප්‍රශස්ත තැනනේ. අපි කියනවා දැන් මේ විශ්වවිද්‍යාලයට ගන්න ලකුණු මට්ටම මෙච්චරයි කියලා. ඉහළ ඒකේ ඉඳලා බල්ලා ඊට රේන්ජ් එකක් තමයි පෙන්නන්නේ. එතකොට ඒකේ මධ්‍යම ප්‍රමාණය පෙන්නන්නේ මැද නෝම් එක නැත්තම් ඇවරේජ් එක මෙච්චරයි කිව්වට ඒ යන පරාසයක් තියෙනවා. කිසිම ඒ නිසා ඒ පරාසය තේරුම් ගන්න නැතුව හිටියොත් අපි හිතන්නේ මෙන්න මෙතෙන්ද හරියට යන්න ඕනේ කියලා ඒක නිකන් නිත්‍ය සුඛ සුබ කරගන්න හදනවා. මේ හැමදේම ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ධ්‍යානයකට හරවන්න ඕන සමාධියත් වෙනස් වෙන සුළුයි. මේ පරාසය ඕන තැනකින් හරවන්න පුළුවන්. ඇත්තටම මේ මේ ඒකෙත් එක එක මට්ටම් වල ඉඳලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේදී ඒක ටිකක් අහනකොට බය හිතෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේදී මිස මිත්‍යා දෘෂ්ටික 62ක් කතා කරන බව ඔක්කොම ලාගේ දන්නවා 28ක් මිස දිටු සාකච්ඡා කරන්නේ පළවෙනිම සූත්‍රයේ මේ මිත්‍යා දෘෂ්ටි වලින් 49ක්ම පහළ වෙන්නේ සමතේ දිනු කරපු අයට. 13ක් පහළ වෙන්නේ සීලේ තියෙන අයට. සීලය සමතය නැති කෙනාට කිසිම මිත්‍යා දෘෂ්ටියක් නැහැ. උඩ මොනක් ගන්නෑ. එච්චර ඒගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටියක් නැහැ මොකක්වත්ම නැහැ මිත්‍යා දෘෂ්ටි ගැන ප්‍රශ්නය අදාළත් නැහැ. මිත්‍යා දෘෂ්ටියක් එන්නේ සිල්වතාවට. ඊට වැඩි හොඟක් මිත්‍යා දෘෂ්ටි කන්නේ සමතේ දිනු කරපු අය. ඒ මේ අපි කියන සීමාව ඇතුළත ඔය ප්‍රකාශය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කවුරු හරි කියනවනම් අනිවාර්යයෙන්ම දැන් අර මහත්යක විදිහට චතුත්ත් ධ්‍යාන තමයි මනසත් එතෙන්ට යන්න ඕනේ. එතෙන්ට යනකම් විපස්සනා ගැන කල්පනා කරන්න එපා. අපි එතකන් වඩන්න ඕනේ කියලා අපි දඟලනවා. ඒ අතරමැදි මනස මැරලා යනවා. යා ගන්න බැරි වෙනවා. බැරි වෙනකොට එයාට එයා දැනගෙන හිටියේ නෑ දෘෂ්ටියක් වශයෙන් ඊට අඩු මට්ටමේ වුණත් විපස්සනාට යන්න පුළුවන් කියන මතය එක්ක පිළි අරගෙන ඒක ඇහිලා නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම සමතේ ඉවර කරන්න උත්සාහ කරනකොට කාලේ නැස් ඒක මතු කරලා දෙන්න පුළුවන්. ඒ පැත්තේ අනිත් පැත්තක් කියන්න පුළුවන්. එහෙමනම් කිසිම විදිහකට ධ්‍යාන බය භාවනා කරන කෙලිම විපස්සනාට බහින්න ඕනේ කියලා. සීලය සලකන්නේ නැත්තුව සමාධිය සලකන්නේ නැතුව මං අනිච්ච දුක්ඛ අනත්තම් කිය කිය හිටියයි කිව්වට ඒ ගමනකුත් නැහැ. යම් කිසි සීලයක් තියෙන්න ඕනේ යම් කිසි සමතයක් තියෙන්න විපස්සනාට යන්න. ඒ සමතයත් අඩුව මට්ටමක් තියෙන එක පිරුණාට පස්සේ තමයි විපස්සනාට යන්න පුළුවන්. එන්නේ නිකන් කිසිම සමතයක් නැතුව යන්න බෑ. ඒක නිසා මේක මේ කියන්නේ මේකට අර්ථකතන ඕන තරම් දෙන්න පුළුවන්. ඕනේ අර්ථකතනක් දෙන්න. ඒකදී මේ දැන් ඒරුකාණ ස්වාමීන් වහන්සේගේ මතවාදයක් තමයි ওই මහසි භාවනා ක්‍රමයේ තියෙන්නේ. ඒකේ පෙන්ලා දෙනවා මේ සමත භාවනා කරපුවාම ඒ වගේම එකක් තමයි සමත කරපු කට්ටිය තමයි දෘෂ්ටි ගොඩක් එන්නේ කියන කතාවත් හරිම විසයි. කාට හරි කිව්වොත් එහෙම කෙනෙකුට නාස්තික වෙන්න ඉඩ තියෙනවා මේ. සමතර බය හිතෙනවා. බය කරවනවා මහසික්‍රමේදී බය කරවනවා. උදාහරණයක් වශයෙන් කියනවා මේ සිද්ධාර්ථ කුමාර උප්පත්ති ඇති වෙනකොට හිටපු මේ අසිත තාපසතුමා අරූප ධානලාභී වරින් වර දිවි ලෝකෙ ගිහිල්ලා හිස් වෙච්චි මේ මොනවද මේ විමානවල භාවනා කරලා වරින් වර මනුස්ස ලෝකෙට යනවා. එතකොට තමයි දෙවිවරු එළියට ආවිල්ලා භාවනාවෙන් නැගිටලා බලනකොට දෙවිවරු සැනකෙලි පවත්වනවලු ඇයි කියලා වට පස්සේ බෝධිසත්ව කුමාරයා උප්පත්ති ලැබුවා. ඒකට එයා 이르දි බලයෙන් ඇවිල්ලා ඊට කලින්වත් රජුරු අඳුරන කෙනෙක් පුරোহিত මට්ටමේ ඉඳලා තිනවා රජුරු ළඟට ආවට පස්සේ රජුරු බොහොම සතුටු වෙනවා අද මංගල දිනයක් අපේ ඉස්තිනාංශය අද වැඩිය තාපසතුමා වැඩියයි කියලා අර කුමාරයා පෙන්වන්නේ ගෙනියන. පෙන්නපුවාම මේ තාපසතුමා අඬනවා hina වෙනවා කියලා විකාරයක් වෙනවනේ. අඬන්නේ ඇයි? අනේ මට මේ කුමාරයා බුදු වෙනවා ඒකාන්තයෙන් බුදු වෙනවා උච්චරිත කියනවා නගේ නංගිගේ පුතාට ගිහිල්ලා කියනවා පැවිදි වෙනවා කියලා. කොණ්ඩඤ්ඤ සුමානස් කියන්නේ නංගිගේ පුතා. කියලා කියනවා ෂුවර් පැවිදි වෙන්න කියන්නේ විහිළුවට නෙමෙයි. මතු වෙන බුදුහාමුදුරගේ නාමය. මස්ති මේ අහලා බුදු වෙනවා. එයාගේ නමෙන් පැවිදි කරනවා. ඒ කියන්නේ ගුරුවරේ දැකලා නැතුව පැවිදි වෙන පස්නමක් තමයි උපස්සක මම කියන්නේ. ඒකල එයා කනගාටු වෙනවා මේ බුදු වෙන දවසේ නෝට මම නැහැ. දෙක සන්තෝෂ වෙනවා මේ දෙච්චක් මහ පුරුෂ ලක්ෂණ සහිත මහ පුරුෂයා බිහි වුණා. දැන් මෙයා ඒකාන්තයෙන් බුදු වෙනවා. ඉතින් රජුරෝ අන්දමන්ද වෙනවා මෙවැනි මේ තුන්කල් දක්නා ඉස්සිනාස කෙනෙක් hina වෙනවා අඬනවා වෙනකොට කුමාරයාට අපලයක් කියන කිසිම අපලයක් නැහැ ඒකාන්තයෙන්ම බුදු වෙනවා. ඒතකොටත් රජුරන්ට එච්චරම සතුටක් නැහැ. මොකද රජුරන්ට ඕන කරලා තියෙන්නේ ශක්තිතර රාජකම. අඬන්නේ ඇයි කියලා අහුවොත් කාරණා මොකද්ද? යාළඟ තිබුණු අරූප ධානයේට ඇතිවෙච්චි ලෝභකම ඇතිවෙච්චි නිකාන්තිය කොච්චරද කියනවනම් ඒකෙන් ගලවන්න බෑ. ගලවන්න පුළුවන් නම් ගැලෙන්නේ නැති නිසා ගිහිල්ලා උපදින්නේ කොහෙද? සද්ද ඇහෙන්නේ නැති, රූප පේන්නේ නැති තැනක. يعني දාලා ෆ්‍රිජ් එකේ දාලා වැහුවට පස්සේ කාලයක් උණු වෙන්නේ නැතුව තියෙනවා. හැබැයි ලෝකෙ මොකක්ද වෙන්නේ හොයන්න බෑ. යතරනද බුදුරු ගාන පහළ වෙලා නැති විලක් යනවා. ඉච්චර කාලයකට Tamange ආත්මය ලොක් වෙලා. ලොක් එකේ යතුරු තියෙනවා. අන්ලොක් කරන්න ලෝභයි. ඒ තරම් නිකාන්තියක් එනවා අරූප ධානයට. ඉතින් කියනවා මේ බුදු වෙන බුද්ධෝත් බුදු උතුමන් වහන්සේ දැකලවත් තමන්ගේ ඇති කරගත්ත ඒ අරූප ධානයට ඇති ලෝභය මේ නිකන්තිය නැති කරන්න බැරි නම් ඒක නිකන් කුඩු ගැහුවා වගේ වැඩක්. කුඩු ගහන එක හොඳටම දන්නවා බ්‍රේන් අප්සෙට් එකක් යනවා අම්මගේ මාළේ විකුණන්න වෙනවා ඒක. නමුත් ඌට වළක්වන්න බැරි වෙච්ච සාමේ හරි අසරණයිනේ. එයාගේ මොලේ ස්ථිර හානි වෙනවනේ. අන්තිමට මනුස්සයා වැලි ගැඩවිල්ලෙක් වගේ කුණු වෙලා නැහිනවනේ. අන්න ඒ වගේ භයානකමක් පෙන්නලා දෙනවා අරුප අධ්‍යාන. ඒ තරම්ම නිකාන්තියක් ඇති වෙනවා ඒකට ලෝභයක් ඇති වෙනවා එකෙන් ගලවන්න බෑ. ඒකෙන් මේක මිච්ඡර අමාරුවෙන් උපයගත්ත දෙය කියලා ඒක තමයි අනුසය කියලා කියන්නේ. තමන්ගේ සීලෙට තමන්ට ආසාවක් ආවනම් මම සිල්වන්තයි කියලා ඒක අනුසය වෙනවා. ඒ බුදුරට කොක්කක් වෙනවා අපේ සිංහල භාෂාවෙන් කියනවා. යම් කිසි කෙනෙක් ධානයක් හම් වෙලා නැත්නම් සමතයක් කළා දැම්මට සමාධිය තියෙනවා සමතයයි කියලා මාන්නයක් ආවා. තෘෂ්ණාවක් ආවා. දෘෂ්ටියක් ආවා. ඒකම කොක්කක් වෙනවා. ඒ මනුස්සයාට ඉංග්‍රීසියට කමක් නැහැ. විපස්සනාවේදී සීලවන්තකමටත් බලන්න මේ සීලවන්තකම මම නෙවෙයි, මගේ නෙවෙයි ආත්මය. මට මේ ඇතිච්ච සමාධියත් මේ රදවට හම්බෙච්ච පටරෙද්දක් වගේ හොදලා දෙන්නයි යෝග තියෙන්නේ රදවට අයිති දෙයක් නෙවෙයි. දෙවියන් මනුස්සයාට හොඳ වටිනා සලුවක් හම්බුනායි කියලා ඌට ඒක අයිතියක් නෑ. ඌට දෙන්නේ කොහොදලා ආපහු දෙන්නේ. ඌ ඒක ඇඳගෙන ඇවිදින්න අයිතියක් නෑ. ඒ වගේ තමයි මේ සමාධියත් අපිට තියෙන එක සුද්ධ කරගන්න අපි කරමු. ඒකක බුදුලෙට ගන්න දෙයක් නෙවෙයි. ඒ නිසා විපස්සනා කරන කෙනා සමාධිය ආවයි කියලා සතුට වෙන්නෙත් නැහැ. නැතුලා කියලා කනගාටු වෙන්නෙත් නැහැ. එයා දන්න මේක මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මේ නෙවෙයි මේක නැතිරිය යුතුයි. දැක දැක නැති වෙන්නේ. මේ සීලෙත් කොච්චර නම්බුකාරී විදිහට හිටියත් පෘථග්ජනව ඉන්න තාකල් ඒක ඕන වෙලාවක් ඇතිවෙනවා. කැඩුනයි කියලා පශ්චාත්තාප වෙනවා හදාගන්න ඉච්චරයි. මේකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒකෝට මේ විපස්සනාවෙන් අඳුරගන්න හදන මේ ಗುಣ ධර්ම පවා අනිත්‍ය දුක්ඛය අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන කත් එක ආවට පස්සේ මේ මිනිස්සයා මේ ලෝකේ පවතින තර්කයක් නෙවෙයි පාවිච්චි කරන්නේ. විපස්සනා තර්කය පාවිච්චි කරන්නේ. කොයි දේ මොන දෙයක් කෙලුණා නම් හරි ගියයි කියලා හිතාගන්නවා. හරි ගියා නම් කෙලුණායි කියලා හිතාගන්නවා. එච්චරයි. කෙලවෙන්න කෙලවෙන්න හරිනවා විපස්සනා කරන්නේ. හරියන්න හරියන්න කෙලවෙනවා. ඒ නිසා බුදුරජාණන් කියනවා ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බුනා නම් නිවනින් ඈතයි. මොන දෙයක් හරි ගියා නම් කෙලුණා තමයි. ගාතාවෙම කියලා තියෙන්නේ අඤ්ඤෝ වික්‍රේ ලාභදක්කාරහි ලෝකේ අඤ්ඤෝ නිබ්බාන ගාමී ප්‍රතිපදා. කෙල වෙනකොට මේ කට්ටිය මේ ඇවිල්ලා ඉන්නේ අද ඇයි මොකද කෙල වෙලා ගෙවල් දොරවල් වල. හරි ගිහිල්ලා තුන එක්කෙනෙක්වත් එන්නේ නැහැ. ඉතින් ඔය ගිනනකොට ඕගොල්ලෝ තරහයි ටිකක්. මොකා වුණාද? මොකා වුණාද? නේ වැරද්ද හරියට සලකන්න. ඈ? වැරද්ද හරියට සලකන්න. මේ අපි ඇවිල්ලා ඉන්නේ ඇවිල්ලා ඉන්නේ මොකකින් හරි කන හරහා වැදිලා. එහෙම නොවුනා නම් අපිත් ජනාධිපති වෙලා සිටු තනවුරු ලබාන අපි තව තවත් ඉදිරියට යන්න බෑ. දැන් මේ අතහැරලා දාලා මේ ඇවිල්ලා ඉන්නේ මොකෝ? මොකක් හරි මොකක් හරි ඒක කියන්න අකමැති වුණාට ඉතින් නොකිය බුදුහාමුදුරුවෝ කියන්නේ උඹලට හරි ගියා නෑ මේ පලාතේ නෑ. දැන් ওই Nissan වලට එනවා බුදුහම්මේ මේ අනේ මේක නැතුණා අරක නැතුණයි කියලා ඉතින් දහසකුත් වනේ වන සිල්පායකටවත් අනේ මෙහෙම වෙන්න එපයි කියලා. ඉතින් මම යනකොට අහනවා උඹලට ඔක නොවුනා නම් කැලේ පැත්තට එයිද? කවදාකවත් නැහැ. කවදාකවත් නැහැ න ะ highway එකෙන් පල්ලෙහාට බහින්නේ. එනිසා මේ කෙලවිලි හැම එකකම වටිනාකමක් තියෙනවා. මේ හැම හරියාමකම කෙලවිල්ලකුත් තියෙනවා. හරි ගියයි කියන්නේ. මගේ පැත්තේ මට පොඩි පොඩි කෙලවිලි වගේ කෙලවිලා තියෙනවා. හැබැයි මට මට කල්පනා වුණා මේ මහාන වෙන්න තරම් කෙලවිල්ලක් කෙලුණාද කියලා. අප්පච්චිගේ මරණය දකිනකොට කෙලවිල්ලක් කෙලුණා. කෙලුණයි කියලා කියන්නේ මම පංචිත් පද පහම කඩලා තිබුණා, දස සිල් ඔක්කොම කඩලා තිබුණේ. ඉතින් ඒ නිසා මං හිතුවේ අප්පච්චි වගේ දස සිල් පන්සිල් රකින්න කෙනෙක් ලස්සනට වැඩේ හිත වෙන්න ඕන කියලා. අනේ ගුවේ ගු කාගෙන මැරුණේ. මගේ අතේ මැරුණේ. කදාකවත් නෑ. ඉතින් දරුවෝ දහ දෙනෙක් ඇති කෙරුවා මේ ගල් කඩලා මයින් ගල් කඩලා තමයි සල්ලි හම්බ කෙරුවේ. ඉතින් හරියට ප්‍රතිපත්ති කරගා. ඔක්කොම කරලා මේ මගේ අතේ ඉඳලා මැරෙනකොට මම දාගත්තා පුතේ උඹට වැදුනොත් උඹේ කර්ම වලට මේ අපච්චිට මෙහෙමනම් ගෙවන්න වෙන්නේ නම් ආයෙ පෙත් මේ කන් ඇද්දෙන් නෙවෙයි මනින් වෙන්නේ සවලෙන්. මට නිකන් එන්න පටන් ගත්තා. කියන්නේ මේ වයිද දැන් මේ මේ මං දැකගෙන හිටපු හොඳම ආදර්ශ චරිතයක් අපිට තියෙන. මම දැක්කේ නෑ ඊට පස්සේ අතට ඒ වගේ ගිහියෙක් තාමවත් මම දැකලා නෑ. එම් ප්‍රතිපත්ති කරකෝ වැඩ කරනවා. මරුණත් ප්‍රතිපත්ති. ඒක මේ දැක්කට පස්සේ මේ ඇට සැකිල්ල විතරයි. මම යුනිවර්සිටි කියන්නේ මන්ට දැක් කරා උට යකා කියලා මම කියන්නේ මොනම යකාටවත් බය නැති එකෙක් ඒ ගහට වැවුල වහන කොණ්ඩේ වහගෙන රැග් කරන්නමයි ඉන්නේ. මට වද දුන්න බුදුමාහාර විදිහට වද දුන්න මේ ඇඳුම් ගලවලා අර හිඳලා මේ පැත්තේ විතර උඩු පැත්තෙන් පීනන්නේ. පීනලා ඉවරනකොට මම මේ හැරි ඔක්කොම කොණ්ඩේ ගිහිල්ලා තිබ්බා. පිටි යටි අතර පීනන්න ඕනේ. හා කොණ්ඩේ ඒකල කකුලෙන් ස්විච් එක දාන්න ඕනේ. ඔය සෙල්ලම් කරපු එක. අප්පච්චි අසනීපෙ ලෙන්ගාවේ බලන්න ආවා. එතකොට මගේ හොඳම යාළුවා. ගියාට පස්සේ මම කිය අප්පච්චි නංගිතුමා මේ යුනිවර්සිටි යාළුවෙක් කියලා. ඇඳේ. ඊට පස්සේ බලන්න බෑ මුණ තන්නේ කර ඇට සැකිල්ල විතරයි. දුරට කල්පනාව තියෙනවා. සිවුර රෙද්ද ගලවලා මේ උකුල්ලට පෙන්නවා. උගලට මොනවත් නැහැ හාවෙක්ගේ මේ ඇතෙක්ගේ මේ කන වගේ. මේ බාන මහත්තයෝ මගේ ඇඟේ හැටි කිව්වා. අරුට කලන්ත දැම්මා. කලන්ත දාපු ගමන් එළියට ඇවිල්ලා වතුර එකක් බිව්වා. මම ඇයි සිටලා යන්නේ. මම ක්ලාන්ත ආවයි. ඊට පස්සේ මමත් ගිහලා කතා කරලා පස්සේ කිව්වා මොකද වෙන මොනක්වත් පිනක් කරන්න ඕනේ නැහැ. මෙතන ඉන්නේ කැතියි. මම උදේ ඉඳන් හැන්දෑවනකම් ඔච්චර තමයි. හොඳට කියලා දෙනවා. අපච්චි හොඳට සිහිබග්ගිය දිනවා. කියනවා. මම පෙන්න පෙන්න කියනවා. මරුණට පස්සේ හැබැයි ඒත් මට හිතුනේ කවදාකවත් අපච්චි මැරෙන්නේ නැහැ. විවස්ථාන කිරුවේ මැරෙන්න දෙන්නේ නැහැ කියලා. තන මැරුණානේ. මරුණට පස්සේ බුණා පෙකෙන වෙලා කඩලා ගියා. ඊට පස්සේ ඉඳි මින් පස්සේ දැන් මම විශ්වවිද්‍යාලයයි හොඳ ජොබ් එකක් කරයි, ලස්සන ගෑණියක් අසාද බඳී, ඉහළ මට්ටම් වලට යයි. නමුත් අන්තිමට අපච්චි ගාපු රේම ටික තමයි කාලා මැරෙන්නේ. ගොරොත් ගැදපු හැම ටික තමයි ඔතෙන් තමයි යන්නේ කියලා මට නේද මොන්නම දෙයකවත් තියෙන මේ සුභවාදීකම මොකක්වත් නැතිනවා. ඊට පස්සේ අතන මේ මේ පැවිද්දක්වත් මේ කෙලස් කැපිල්ලක්වත් මහානකමක්වත් මගේ කල්පනාවකවත් තිබුණා. මට තිබුණේ මේකේ මේ කරන විහිළුවේ කෙලවර මොකද්ද? මේ යන ගමනේ කෙලවර මොකද්ද කියලා නිකන් තන්නේ කර පෝරකේ ලෑල්ල ඇදලා ගන්න වගේ වුණා. ඒක ඉතරම් බරපතල කාරණාවක් නේ ඕන කෙනෙකුට මේක දැකලා අනිත් පැත්තට යන්න තිබුණා. ඒත් උන්වගේ පුංචි කාරණා දෙක තුනක් ආවට පස්සේ තමයි කෙලවෙන්න කෙලවිල්ල හරි පැත්තට යන්න පටන් ගත්තා. මැරෙනකොට අබ්බා ජබයි කිව්ව කවදාකවත් මේ නෑ මේ මම යන්නකයි අම්මයි විතරයි හිටියේ මෙහෙම සැලකිල්ලක් නම් දෙවි කෙනෙකුටවත් මිනිසෙකුට හම් වෙන්නේ නෑ කිව්වා. උඹලා මට දෙවි කෙනෙකුට සැලකුවා මේ මැරෙනකම් කවදාකවත් ලෙඩක් උඹලා දෙන්නේ දෙන්න තියෙන වරන් හේරම දීලා තමයි මැරුණේ. එතකොට මොනවත් නැහැ මේක නිකන් අර මහ භූමිකම්පාවක් වගේ තමයි. ඒක ඉතින් මන්ට ප්‍රමාණවත් උනායි කියලා මම හිතන්නේ. හැමෝටම මේක ප්‍රමාණවත් වෙන්නේ හැමෝටම ඕකදී අනන්තවත් දැකලා තියනවා මේ ප්‍රමාණවත් නොවෙන්නේ ඉඳී කියනවා. මොකද එක එකනට එක එකනටදී මොකක් හරි කෙලවිල්ලක් හරියාවක් වෙනවා හරියාවක් කෙලවිල්ලක් වෙනවා. ඒක ඉතින් අර චතුත් අධ්‍යාහණය වලද අරු අට සමාපත්තිය වලද උපචාර සමාධිය වලද කියලා එක එකනාගේ සමාධි මට්ටම් වෙනස් වෙනවා වගේ ගිහි ගැත හැරීමට හෝ කලකිරීමට එන හේතු එක එකනාගේ හැටි හැටියට වෙනස් වෙනවා. නෑ ඒකේ තියෙන මතයක් තියෙන මත් මත් ගතිය. ධ්‍යාන සුඛය ඒක මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ස්කීලෝල සුරාලෝල අකුදුත්ත චුරා ධූර්තකම් තියෙන. ඉතිදුත්තෝ අකුදුත්තෝ සුරාදුත්තෝ කියලා සුරාවට බැහැය ඉස්තින් බැහැය සූදු කෙලියට බැහැය එතන ගිය මනුස්සයා සූදු කෙලපම අද්දකින් වහගෙන තිනවනේ යන්නේ ධර්ම කස්තිය. ධර්මට සූදු කෙලිනවා. ගෙදර යනකොට අද්දකින් වහගෙන ගෙදර යන්නේ. ඒකවත් ඌට ගන්නත් නැතුනේ. ඒ සූදුවේ හැටි. ඉතින් මට නම් හරි තොලියක් තියෙනවනේ එහෙම කරන්න බෑනේ මට බෑනේ මනසෙන් ලොකු ශ්‍රේෂ්ඨකමක් කරන්න. තරම උකක් තිබ්බා. සුදු කෙලලා අත් දෙකෙන් වහන කිව්වා. ධ්‍යාන එකෙන් මෙරිලා ඒ බම්ලෝකෙකට ගියා. ඒකේ අර ජීවිත ආයුෂ කාලය ඉවරලා කොතෙන්ද යනවද කියන්න බෑනේ. අනිස්සනේ. ඔය සමහරලාට ආයෙත් වැල් ගැටවිල්ලක් වෙලා අර කෙලස් කින් ඔක්කොම ඉවරනාට පස්සේ ආයෙ සංසාරේ දැක්කේ මුලටම වැටෙන්න පුළුවන්. අර 9 සයින් මං ක්‍රීඩාව කියලා එකක් තියෙනවා. ස්නේක් ඇන්ඩ් ලැඩර් ක්‍රීඩාවක් තියෙනවා. ඒ සෙල්ලම තමයි මේ සංසාරේ පුරාම යන්නේ. ණයාගේ කටමුලට වැටුනොත් පලිගට යන්න ඕනේ. ඉනිමගම වලට වැටුනොත් උඩට යන්න ඕනේ. ඒ වගේ මේ සංසාරේ කිසිම නැහැ. ඔය අපි මේ දැන් මේ මෙහිටියට තව පොඩ්ඩකින් මේ අර මිනිකුණක් වෙයිද ඉහළ පැස්සෙක් වෙයිද ගැඩවිල්ලෙක් වෙයිද මොකක් වෙයිද කියන්නේ මං කියන්නේ සමතේ අර වැඩි වැඩි ධාන කරලා ගියත් අන්තිමට සිද්ධ වෙන්නේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් දැන් සාමාන්‍ය කියනවා විපස්සනා පැත්තෙන් කෙලස් කැපීමක් සිද්ධ වෙනවනේ ඒක නිසා විදර්ශනාව ස්ටඩි අප්වර්ඩ් growth එකක් කියලා කියනවා. ඒක දිගටම වැටෙනවා විදර්ශනා ආය වැටිලක් වෙන්නේ නැහැ. හරිම අමාරු ඇතිකරන්නේ. ඇති කරාට පස්සේ එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ප්‍රස්තාරය ඉහළටමයි නගින්නේ. මේ මේ ජීවිතේ මැරලා ගියත් ඊගාව ආත්මේ පවා ලාමක දෙයකට ලේසියෙන් කොම්ප්‍රොමයිස් කරන්නේ. මොකද මේක ලේවලින් නෙගන්නේ. කවුරුත් කියලා කියලා මේක මෙහෙම කරපන් කියලා ආශිර්වාද ගෙනිල්ලක් නෙවෙයිනේ. තමන් උපේන දෙයක් නේ. සමතේ එහෙම නෙවෙයි. සමතේ ඉහළ පහළ යනවා නිතරම ඉහළ පහළ යනවා. අපි අනිවාර්යයෙන්ම බුදුරජාණන්සේගේ දේශනා හැටියට බලනට අෂ්ට සමාවත්‍ය අපි අනිවාර්යෙන් සංසාරේ ලබලා තියෙනවා. නමුත් දැන් ආයෙ ඔලුවකට පටන් ගන්නවා. විපස්සනා වේවනේ. විපස්සනා වැදුනොත් ඒක ස්ථිර හානියක් කරනවා. ස්ථිර වෙනසක් ඇති කරනවා ජීවිතේ කෙලස් වලට ස්ථිර හානියක් කරන නිසා කියනවා කොහොම හරි මහන්සි වෙලා මේ ස්ථිර tempatuක් කරගන්නයි කියලා. විපස්සනා tempatuව ස්ථිර tempatuව. මේක බුද්ධෝත්පාද කාලවල විතරක් ගොක් ලොකු ප්‍රයත්නයකින් නැත්තම් ලොකු සූරවීර දීර්ඝකමකින් තමයි රැස් කරන්න පුළුවන් ඉන්නේ මොකද නැත්තම් ඒක පේන්නේ වනස් හිතවිල්ලක් වගේ තමයි පේන්නේ විපස්සනා පේන්නේ මේ සංසාර ගමන පැත්තෙන් බලනකොට නාස්තික පැත්තක් පේනවා පිටේ නිසා විපස්සනාට ගියාට පස්සේ අනික් මිනිසුන්ගෙන් කෙනහිලියට ලක් වෙනවා. එන්නේ කිට්ටුවන්තයාගෙන්. කිට්ටුවන්තයාගෙන්ම කෙනහිල්ලක් වෙනවා. මේ මිනිසුන්ගේ මොළේනක් කියලා දන්නේ මේ ඔක්කොමලා ගියක් හරි හම්බ කරන්න හදද්දී මේ මිනිසුන් මේ තනිකර නිවාඩු ගන්න ගිහලා භාවනා කරනවා. පිස්සු. එහෙම තමයි කියන්නේ. සමතේට ගියන් නම් ගාන නැහැ කට්ටිය. ඒකට ටිකක් ඔය උඩින්වත් යන්න පුළුවන්. උගදෙනෙක් මට මට මම හරි ගියපස්සේ හරි උඹලා එහෙනම් දැන් ඉතින් හෙටන් දැන් ඒ උඩින් බල්ලා උඩින් කරලා භාවනා කරලා වරෙල්ලකෝ. මේ ඔක්කොම මේ භාවනා කරපුවා ලැබෙන ඵලයේ සමත ඵලයේ තමයි සංසන්දනය කරන්නේ විපස්සනා ඵලයකට නිකන් කත කතාවකට සම්බන්ධ වෙන්නේ. මොකද ඒ එහෙම කත කතා නෑ අපි ගාව. කත කතාවට පවා තියෙන්නේ මේ මොකක් හරි ආපහු ලැබෙයි කියන අදහස තමයි. විපස්සනා කරන භාවනාවෙන් ආපහු දිබ්බ චක්කු දිබ්බ සෝත උබලින් යන්න මොකක් හරි හම්බෙයි කියලා හිතන් තමයි භාවනා කරන්නේ. ඒක මේ මේ කියන කට්ටිය නෙමෙයි භාවනා කරන හැම කෙනෙක්ම තීත්තුල තියෙන කතක් තමයි ඒක. මොනවදෝ ඉල්ලනවා. මම මෙච්චර කල් භාවනා කළා තන තාම හම්බෙලා නැහැ. ඉතින් මොකක්ද ඉල්ලන්නේ කියලා බුදුන් සාච හැමදාම අහන මොනවද ඔබ ඉල්ලන්නේ? ඉල්ලනවා නම් කියලා වෙලා. කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. මොකක්වත්ම නැති එක තමයි ශුන්‍යතෝ තුච්ඡතෝ රිච්ඡතෝ පරතෝ පලෝකතෝ කියලා නැතිකම තමයි තියෙන්නේ. ඒක නිසා මා වනස් වනස් ගතියක් තියෙන විපස්සනා. මේ මට්ටමේදී මේ කරනකොට ඉස්ලාම් කරන්නේ සමතේ තමයි වැඩේ. විපස්සනා භාවනා කියලා කරන්නේ සමතේ තමයි වඩන්නේ. සමාධිය තමයි වඩන්නේ අරමුණත් එක්ක අරමුණ දපණේ දමා ගන්න හදනවා. අරමුණට මූණට මූණ දාලා තියාගෙන ඉන්න හදනවා. හැබැයි මේ මේ මෙහෙම මෙහෙම පැත්තක් කිය හැකියි. මේ විපස්සනා ආරමුණ සහ සමත ආරමුණ පැත්තෙන් විස්තර කරනවා නම් සමතේ සඳහා ආරමුණ කරගන්නේ සම්මුති ආරමුණක්. විපස්සනා සඳහා ආරමුණ කරන්නේ අත්දැකිය හැකි ආරමුණක්. සම්මුති ආරමුණ කියලා කියන්නේ මේ සම්මුතියක් මිසක් අතගාලා බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෛත්‍රිය කියන එක තව කෙනෙක් කෙරේ පවතින හිතානුකම්පාව කිව්වද ඒක අල්ලලා පෙන්වන්න පුළුවන් දෙයක් අතගාලා බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුගුණ වෙයි කියලා කෙරුවට ගන්න බුදුගුණ කියන එක එහෙම දිගපල්ලම ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් ওই මරණානුස්සතිය අසුබ ඒ කිසිම දෙයක් අල්ලන්න බෑ නිකන් මිනිස්සු එක තුළ එක සම්මුති කරගත්ත දෙයක්. සම්මුතිය වෙයි. විපස්සනා සඳහා උණුසුම් ගති, සීතල ගති, කම්පන ගති, චංචල ගති මේ අත්දකින්න පුළුවන් දෙයක් තමයි ගන්න. ඒකට කියනවා මෙන්න මෙහෙම පැත්තක් කියයි. ඒක ඉතින් ඔය ටිකක් ගැඹුරකට යනවා ආනාපාන සතියෙන් සමථ විපස්සනා දෙකම කරන්න පුළුවන් ඉස්සෙල්ලා සමතෙන් ගිහලා විපස්සනාට යටේ. ආනාපාන සතිය භාවනා කරන කෙනෙකුට හොඳට ගැඹුරෙන් බැලුවොත් පැතිකඩ තුනක් තියෙනවා. මේ පැතිකඩ තුන උඹටම ගැඹුරට යනකම් මේක දැනගත්තේ නැහැ කියලා කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. මේ ගුරුවරයා දන්නවනම් ගුරුවරට මෙහෙවන්න පුළුවන්. එකක් තමයි මේ හුස්ම රැල්ල ඉහළට පහළට යන හුලම්. හුලම් ටික ආසත් ප්‍රසආස ප්‍රවාහ දෙක. දෙක තමයි ඒක හැපෙන තැන. වම්නාස්පුඩුව දකුණුනාස්පුඩුව තොල උඩ කියලා හැපෙන තැන. තුන්වෙනි එක තමයි හුලං ගල්ල හැපීම නිසා ඇතිවෙන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති Tamanට අත්විඳින්න පුළුවන් වින්දන ටික. ඔය තුන තුනක්. ඒ තුන පෙන්වන්නේ gediy gediy ගහනවා gediy ගහනවා කියන එක දන්නවද? කාන්ටාරයකට ගහන එක. ඒක ඈ? සබ්දයක් නිකුත් කරන්න. ඒකදී ඒ ගහන ලියට කියන්නේ අත කියලා. එල්ලලා තියෙන එකට කියන්නේ gediya කියලා. ඒකට අතෙන් gediyට ගහපම සද්දයක් පිට වෙනවා. එතකොට ආනාපානයේදී ගහන gediya වෙන්නේ හුස්ම රැල්ල. ඇවිල්ලා වදින තැන තමයි මේ ගාන්ටාරය වෙන්නේ. ඒක ඇවිල්ලා වැච්චාම ඇති වෙන දැනීම තමයි උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති, පිරිමැදෙනව ඔක්කොම જાති. ඉතින් මේ තුනෙන් මේ බාහිරයේ තියෙන ඇවිල්ලා වදින අත නැත්තම් හුස්ම රැල්ල දිහා බැලිල්ල තමයි සමත අරමුණ. ඉහළ පහළන හුස්ම රැල්ල බැලිල්ල ඒක දිග කොට බව බැලිල්ල ඒක මුල මැදාග බැලිල්ල තමයි සමත කියන්නේ. විපස්සනාට යනකොට හැපෙන තැනක් අවශ්‍යයි. ඒකෙන් ඇති වෙන උණුසුම් ගති, කම්පන ගති, සිසිල් ගති කියන මේ මාන තුනම අවශ්‍යයි විපස්සනාවට. සමතේ සඳහා ගන්නේ තුනෙන් එකයි. උපමාවක් විදිහට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මේ පටිච්චසමුප්පාද මාර්ගය වගේ පොත්වල පොල් ගහක් වගේ එක දිගට සිලින්ඩ්‍රාකාර ගහක් බිම ඇතිලා තියෙනවනම් අපි ඒක හරස් කීතෙන් කපනවා දෙන්නෙක් දාලා දෙන්නෙක් දානකොට එහා මෙහා යන කියත වගේ තමයි මේ හුලන් පැල්ල. එතකොට ඒ පොල් ගහේ හැදිර කැපෙන කැපුම් කට්ටේ වගේ තමයි හැපෙන තැන. එතකොට කුඩු විසි වෙනවා කීත රත් වෙනවා ශබ්ද වෙනවා මිනිස්සු එහාට මෙහාට බදිනවා විශාල වැඩ කොටසක් තියෙනවා. ඒක තමයි මේ කැපීම නිසා ඇති වෙන අතුරුපල. ඒක හරියට උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල අන්තරේ තමයි. ඒ නිසා සරුවචනාංශය ඉස්සල්ලාම ආනාපාන උගන්වනකොට උගන්වන්නේ මේ හුස්ම රැල්ලේ ලකුණු ටිකක් බලන්න කියලා විතරයි. අපිට තන ගැන උනන්දු කරවන්නෙත් නැහැ. උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති විශේෂණය කරන්නෙත් නැහැ. මේක මේ වදින දෙයට කියනවා ඇවිල්ලා වදින හුලන් රැල්ලට ඉඩියක නම් අතට හරස්කීට නම් කීතර කියනවා ආරම්මණය කියලා. ඒක තමයි අරමුණ. වදින තැනට කියනවා ద్వාරය කියලා. ඒ නිපන්දේට කියනවා තදුපපන්නේ strike element, base element, ignition element කියලා. මෙන්න මේ එලිමන්ට්ස් තුනෙන් ස්ට්‍රයික් එලිමන්ට් අයිල ගහන එක තමයි සමතේට අරමුණු කරන්නේ අනිත් ඒවා සමතේට වැඩන්නේ. නමුත් භාවනා කරන යනකොට ඒ යෝගාවචරය සමහරලාට සහජයෙන්ම හුස්ම රැල්ලත් බලනවත් එකම හැපෙන තනත් එයාට පේන්න ඉඩ තියෙනවා උණුසුම් සිසිල් ගැටි පේන්න ඉඩ තියෙනවා නම් ඒ කියන්නේ එයාට පුල ඉඳලා විපස්සනා කරන්නත් මොකද්දෝ ගෙනාවු පිනක් තියෙනවා ඒකේ ගුරුවරයා කියන්නේ නැහැ කුරගෙන හුස්ම අරගෙන බලලාවිල මට කියන්නේ කියලා. කියනකොට බලාගෙන ඉන්නවා මෙයා හුස්මේ වගතුක විතරක්ම කියනවනම් එයාගේ ස්වභාවයේ තියෙන සමතේක. අපිට දැන එයාට විතර විස්තර නැහැ. කුණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, ඒව ගැන විස්තරයක්වත් නැහැ. හැබැයි හුස්ම ඉහළට පහට යනවා තේරෙනවනේ සමතේ. නමුත් සමහර කට්ටිය කියනවා හරියට වදිනකොට වන්නාස්පුඩිය පිට වෙනකොට දකුණාස්පුඩිය නැත්තම් දකු පිට වෙනකොට උඩුතොලේ ගන්නකොට සීතලයි පිට වෙනකොට උණුසුමයි ආදී වශයෙන් අරකේ හොඳ විස්තර තොගයක් කියන්න පුළුවන් නම් ඒ කියන්නේ යාට විපස්සනා ඇහක් දැනටමත් තියෙනවා. ඒ වුණත් වැඩි වේලාවක් හුස්මේ පැවැත්වීම තමයි උපදෙස් දෙන්නේ. වැඩි වෙලාවක් මේ අරමුණේ පවත්තන. ඒකට සමතේ වැඩිගෙන ගිහිල්ලා අර පුරුදුතාවලදී මේ පසනාට වැඩිනවා. ඉතින් මේක ටිකක් මේ ගැඹුරු වැඩි. මම මේ කියන කාරණා ගැඹුරු වැඩි. ඉතින් මේකම තමයි සරුවත්නය කියන්නේ රූපයකුත් ඇහත් නිසා චක්කු විඥානය පහළ වෙනවා. බාහිර රූපය කියලා කියන්නේ හුස්ම රැල්ල වගේ එකක්. ඒක පිළිගන්න පුළුවන් කනට නෙවෙයි නාසයට නෙවෙයි ඇහැටම. රූපේ සංවේදී වෙන්නේ ඇහි සංවේදීභාවයට විතරයි. ඒකට කියන චක්කු ප්‍රසාදය කියලා. රූපයක් ඇවිල්ලා ඇහි වදිනකොට දැකීම සිද්ධ වෙනවා. දකින විඥානේ පහළ වෙනවා. සද්දයක් ඇවිල්ලා කම්බරේ වදිනකොට ඇහිීම සිද්ධ වෙනවා. රසක් ඇවිල්ලා දිවේ වදිනකොට රස බැලීම සිද්ධ වෙනවා. ගඳක් සුවඳක් ඇවිල්ලා නාසයේ වදිනකොට ගඳ බැලීම සිද්ධ වෙනවා. හුස්ම රැල්ලක් හෝ මොකක් ඇවිල්ලා කයේ වදිනකොට පහස ඇති වෙනවා. ධර්මතාවයක් ඇවිල්ලා හිතේ වදිනකොට දැනීමක් ඇති වෙනවා. හැම තැනකම සිද්ධ වෙන්නේ මොකක් හරි ඇවිල්ලා ඒ සංවේදී ස්ථානේ වැඩිලා එයින් මොකද්ද පහළ මෙන්න මේ වදින දේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට කියනවා සමතරමුණු කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයි, අහකන දිවනාසය, කයමනයි, චක්කු විඥාන හයයි ඔක්කොම ගත්තාම කොයි එකදී හේතු විපස්සනා කියලා කියනවා. මම දන්නේ මම නිකන් පටලවන වැඩිද කියලා ඕන නැති විස්තර දාලා මේ මත් දාන්නේ. මේ ඔය එතන ඉස්ලාම් ඉස්ලාම් සිද්ධ වෙන්නේ ස්නායු පද්ධතියේ කියන අන්ද බින්දුවර තමයි යහුවෙන්නේ. ස්නායු පද්ධතියේ කෙලවර. නමුත් එතෙන්ද දැක්කපලියට දැකීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක ගිහිල්ලා මධ්‍යස්ථානට ගිහිල්ලා process වෙන්න ඕනේ. process වෙනකොට තමයි එතෙන්ද හිත ඇවිල්ලා තිබුණ නැත්නම් ඒ සිද්ධිය වාර්තාගත වෙන්නේ නැහැ. ඒ වෙලාවේ හිත තිබුණේ කනේ නම් ඒ සිද්ධිය වාර්තාගත වෙන්න යනවා. නමුත් ඒ වෙලාවට ඇහැ හිත අනික් පැර බහා තබලා මෙතෙන් දෙන්න. ආපුවම ඒක කියන චක්කු විඥානය කියලා. එතකොට නම් ආපු එක රෙකෝඩ් වෙනවා. එතකොට දැකීමක් සිද්ධ වෙනවා. එතකොට හැබැයි බීරි අපි. ඒ වෙලාවේ කන් ඇහෙන්නේ අපට. අනික කෙරෙමින් දෙයක්වත් වැඩ කරන්නේ. මොකද ඇහි හිතට එකයි එක වැඩ කර කරන්න පුළුවන්. ඒකේ වෙලාවේ ඒ චිත්තක්ෂණයේ ඇහැට යෙදිලා තියෙනවා. ඉතින් මේක අපි අපි දන්නේ අපිට මේන්නේ හැම වෙලාවෙම රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා, ගඳත් දැනෙනවා කියලා. ඒ තරම් මායාවක් අපි ජීවත් වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉස්සෙල්ලා කියපු එකක් නැවතත් අවධාරණය කරගන්න මම කියනවා අපිට තේරිච්ච හැටියට විපස්සනාව කරන්න එපා කෙරෙන්න ආරින්න. ඒ කියන්නේ සමතේ මේ ඒක බුදුජානනාංශයේ සඳහන් කරනවා මේ පරිනිබ්බාන සූත්‍රයේ සීල සික්ඛා සමාධි සික්ඛා පඤ්ඤා සික්ඛා කියලා ශික්ෂා තුනක් සීල පරිභාවිතෝ භික්ඛවේ සමාධි මහප්පලා හොති මහානිසංසා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලාවනි මහනිසංසකේ. මානි සීලය භාවිත කළොත් මනාකොට භාවිත කළොත් අනිවාර්යයෙන් මේක සමාධියට යොමු කරනවා. සීලයක් ත්‍රිබිල සමාධියක් එන්නේ නැයි කියලා කියනවනම් ඒක අතාර්කික ප්‍රකාශයක්. සීලවන්තකම තමයි තමම සිල් ලකිනවා කියන සතුටම තමයි අපිට සමාජයට හේතු වෙන්නේ. ඒකමයි අපි නැවත නැවතත් පාඩු වෙනකොට පරියන්කට යන සීලය ආවර්ජනය කරලා කියන්නේ කියන්නේ අපි සිල් ලකින්නේ රජුරවන්ට බදු ගෙවන්න වෙයි කියලා වක්වත්. ලාභ සත්කාර ලබන්නවක්වත් නෙවෙයි පිරිසුදු භාවයේ සඳහා අවිපටිසාරත්ථය කෝ ආනන්ද කුසලානි සීලානි කියලා තියෙනවා හිතේ විපිලිසර බව නැතිවීමයි පිරිසුදු සීලේ හැටි. ඕක තමයි සමාධිය කියන්නේ. ඒ නිසා සමාධියට ලොකු තුඩුවීමක් යොමු කිරීමක් කරනවා සීලවන්තලා. ඊට පස්සේ සමාධිය ඇති වුණාට පස්සේ ප්‍රඥාව පහළ වෙනවා. සමාධිය ඇති වුණාට පස්සේ ආයෙ වෙනම ප්‍රඥා කරන්න කියලා තටමඬ ඕනේ නැහැ. සමාධිය ඇති වුණාට පස්සේ මිත්‍යා දෘෂ්ටි අයින් වුණාට පස්සේ අපි කියනවා නම් අවිද්‍යාව අයින් වුණාට පස්සේ ඇති එකට තමයි ප්‍රඥාව කියන්නේ. අපි එහෙම නෙවෙයි අපි හිතා ඉන්නවා මේ රත්තරන් පාට සූර්යයක් වගේ එකක් ඇති ප්‍රඥාව කියලා ඒ කවුරු හරි ගෙනලා දෙයි කියලා මේ භාවනා කරන බලාගෙන ඉන්නේ මේ දැන් හම් වෙයි දැන් හම් වෙයි කියලා. අර හිවලා යනවලු එලිසිබිටි පස්සේ කොයි වෙලාව හරි දැන් තනපුරුල්ල වැටේ කියලා මොකද පොඩ්ඩෙන් එලීලා තියෙන්නේ. මේක පැති පැති දෙනකොට පිටිපස්සෙන්ම යනවලු. කොච්චර ගියත් වැටේ. ඒ වගේ භාවනා කරනවා බර ගානක් මේ ධ්‍යානවත් මේ ප්‍රඥාව ලබන්නේ. ප්‍රඥාව ගැන තකතිරුකම නැතිවීම පමණයි වෙන මොකක්වත් නැහැ. ඒ නිසා භාවනා කරනකොට දැන් මට මොන හරි ඉල්ලන තාක්කල් තකතිරුකමක් කියලා. මම අපේක්ෂා කරනවා නම් මට දැන් හම්බුවේ දැන් හම්බුවේ කියලා කියනවනම් ඒම ඇති සංකාරයට. ඒක ඔක්කොම ඇති. කුවිලාකාරී භාවනා කරන භාවනාව සඳහායි. වෙන මොකක්වත් දෙයක් නෙමෙයි මම දැන් ඉඳගෙන ඉන්නවද මට මේ භාවනා කරන්න හම්බුණාම දැන් කියලා සතුට આવොත් තමයි අවිද්‍යාව නැතිලා ඉන්නේ පිළිලා නේ තියෙන්නේ. ආය තාම මොනවද ඔගේ ආයේ ගන්න තියෙන කියලා ඒකට තමයි අපි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නැතිවීම, අවිද්‍යාව නැතිවීම, කෙලෙස් නැතිවීම ප්‍රඥාව කියලා. ඒකේ මට්ටමක් තියෙනවා ඒක සල්ලං වෙන වෙලාවක් තියෙනවා. ඒක මේ සාක්ෂාත් කරන්නේ කියලා එකක්. සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි, කරන දෙයක් නෙවෙයි. නිසා විපස්සනා කරනවා කියලා මොනම දෙයක් කරන්න යන සුම්මයිද කියලා තමයි කියන්නේ. සුම්මයිද කියලා කියන්නේ. නිකයින්ද? නිකයි. ඔය નિસર્ગදත්ත මහරජ නෙමෙයි එයා කියන්නේ નિસર્ગදත්ත නෙමෙයි රමණ මහරිෂි. මේ 1980 ගණන් තමයි මනස නැති උනේ. මේ තිරුවන්න මල්ලේ මෙහි හිටියේ මැඩ්‍රාස් වල. මෑත කාලේ හිටපු හොඳම ඉස්සිනාස වෙන්නේ නැති කියලාම බලංගොඩ අන්දමත් හැම වෙලෙම එයා සම්පූර්ණ එයාගේ මූල ධර්ම විස්තර කරලා තියෙන ලොකු පොත් තුනකින් පොත් තුනටම නම දාලා තියෙන සුම්මයිරි කියලා තමයි. සුම්මයිරි කියන්නේ නිකන් හිටපන්. මේකට වෙන්න ඇරලා නිකන් හිටපන් හුස්ම කටවට ස්වභාවයෙන් වැටෙන්න අරපන් මොනක්වත් හොයන්න එපා ඒක දිහා ඔයie බලන්න වේදනාවක් ආවනේ වේදනාවට ප්‍රතික්‍රියා කරන්න බෑ ඇවිල්ලා මතුවලා යන්න හරි සද්දයක් ඇහෙනවනේ ඒක ඇවිල්ලා යන්න හරි හිතවිල්ලක් එනවනේ ඇවිල්ලා යන්න හරි මොනවත් නොකර සිටීමේ හැකියාව බලන්න මේක අහවට මට මොනවත් නොකර ඉන්න පුළුවන් උතර ප්‍රඥාව කියන්නේ නැත්නම් සුම්මයිරි තමයි නික හිටපන් බං කියලා අපි කියන්නේ ඒ දෙමළු මිනිස්සුත් ඔය කොඩියෙන් දඟලන සුම්මයිරිදා නික හිටපන් අපිට බුදුහාමර කියන්නේ මෙහෙම කරලා උම්ම එලිදා. නිකන් හිටපන් කියන එක තමයි. ඒක තමයි බැරි. මොකද ඒ තරම් ඈ විශ්වවිද්‍යාලේ කතා තාම තියෙනවා. සුම්මයිද කියන්නේ විශ්වවිද්‍යාල කතා නෙවෙයි. දෙමළ කතාවක්. මම තරම් අපිට තියෙන්නේ මේ අතහැර දැමීම අපේ වචනෙන් කියනවනම් මේ නිස්සරණේ කිසියම් දෙක පිටක් ඉල්ලන්න එපා. වර්තමාන මොහොතේ පිට අපිට තියෙනවා. වෙන මොන හරි ඉල්ලුවනම් ඊටදී බාල දෙයක් තමයි හම්බෙන්නේ. අතහැර දැමීම නැත්තම් ඉල්ලන්නේ නැතුව නිකන් එන දෙයට බටනලාවක් වගේ මේ පැත්තෙන් ඇවිල්ලා එහා පැත්තේ සංගීතය පිට වෙන්න අරින්න හිස්ස ගතිය තරමට බටනලාව හොඳයි. පිරුණොත් ගියා. මොකද්ද කිව්වේ? නෑ තමයි මගේ සීලමාන ප්‍රඥා කියන ශික්ෂාවන්ගේ අනුප්‍රාප්තිය හා පූර්වප්‍රාප්තිය කියන අවස්ථා දෙක මේ පූර්වප්‍රාප්තිය කියන්නේ සෝවාන් අවස්ථාව ඒ කියන්නේ මේ මේ සාක්ෂාත් කියන්නේ ඥාන අවස්ථාව ඒක තමයි අනුප්‍රාප්තිය කියලා වර. ඇත්තටම මේ මේ නාම රූප පරිච්ඡේ ඥානයේ ඉඳලාම දිගටම පාරේ තමයි. ඒ කියන සමාහලට කියනවා තිසරණ සරණ ගමනේ ඉඳලම පාරේ. මාර්ගස්ථයි කියලා කියනවා තිසරණ සරණ ගමනේ ඉඳලා. ඊට පස්සේ ඒ කෙල පැමිණෙන්නේ මාර්ගයේ කෙල පැමිණීම ගෝත්‍ර භූ. ඒකෙන් තමයි යා මේ සාක්ෂාත් කරණයටපත් වෙන්නේ මේ ඵල සාක්ෂාත් කරගන්න. ඒක තමයි දැනගන්න ඕන කියන්නේ. අන්තරාත්‍ය කියන්නේ ලෝකපු ප්‍රඥා අවස්ථාව ඉඳලා ඒ පද ඒ කියන්නේ කෙලවර කෙල පැමිණීම. ඒ කියන්නේ මේ අවසානයේ සාක්ෂාත් කරණය. දැන් අපි ගත්තොත් එහෙම ඔය අර කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවනේ. ඒ ස්වාමීන් වහන්සේ කියන විදිහට සරණ ගමනේ ඉඳලම සෝවාන්. සෝවාන්. සරණ ගමනේ ඉඳලම මාර්ගස්ථයි. මේ මාර්ගයට බැහැගෙන ඉන්නේ. ඊට විලා මාර්ගය සම්පූර්ණ කරන්නේ ගෝත්‍ර පුඥාණයෙන් ඊට පස්සේ ඵල ඥාණයට වෙනවා. ඊට පස්සේ යා ආපහු නොයන ගමනකට ඉෂ්ඨ සාරයකට වැටෙනවා. ඒක මහසී සායදෝ සඳහන් කරලා තියෙනවා අපි යම් කිසි වෙලාවක ඇත්තටම හදවතින් අපි විහිළුවට රැවටිල්ලක් නෙවෙයි. මේ කාන්තේම බුදු සරණ වෙනවා, ධර්මයේ සරණ වෙනවා, සංඝ සරණ වෙනවායි කියලා අපි මුළු හදින්ම කෙරෙනවා නම් ඒක ලේසි වැඩක් නෙවෙයි කියලා. ඒක මේ ආර්යයන් වහන්සේකට විතරක් කරන්න පුළුවන් වැඩක්. ඒ මට්ටම වෙනකොටම යා අඩුම මට්ටමේ ආර්යයන් වහන්සේ නමක් කියලා. ඒ චිත්තක්ෂණ. ওই විදිහට රේරුකාණ සම්බන්ධව දේශනා කරලා තියෙනවා නේද? මොකටකමදී? ඒක ඇත්තටම හරිය අර සමාධිය කියලා කියන්නේ හතරවෙනි ධ්‍යානද උපචාරද කියන වගේ හැම වෙලාවෙම මේක පරාසයක් වෙන්නවා. ඒ පරාසය අපි අපි මට්ටම් වල හැටියට ඉතින් අපි එක තැනක් අල්ලනවා. අඩුම තැන අල්ලනවා බැරි එක. ඉහළම තැන අල්ලනවා හොඳටම ගියේ එක. ඉතින් ඒකෙන් තේරෙනවා එයා අල්ලන තැනින් එයා කවුද කියලා ප්‍රකාශ වෙනවා. අල්ලන තැනින් තමයි බුද්ධිලා කවුද කියලා ප්‍රකාශ වෙන්නේ. සරණාගමන අවස්ථාව එතකොට මේ සෝවන් දැන් සංසාරයේ තීරණාත්මක අවස්ථාවක්. ඒක සංසාරයේ තීරණාත්මක අවස්ථාවක් සරණාගමන. ඊටාම තීරණාත්මකයි. ඒක නිසා බුද්ධ දේශනා සඳහන් කරනවා ඒකේජි බුද්ධං සරණාගත ගතාසේ නමේ ගමිස්සන්ති හතර පායයි. යම් කිසි කෙනෙක් බුදු සරණ ගියා නම් ඒ මනස කාදා හතර පාගත වෙන්නේ. ඒ කියන්නේ ඒක මේ මේ දෘෂ්ටි හරිපැත්තක්. ඒ වගේම ලාභ සත්කාරයක් සඳහා කරන දෙයක් නෙවෙයි. ඒ සරණාගමන යන චිත්තක්ෂණය කොච්චරද කියනවනම් ওই තුල්ල කම්මවිභංග සූත්‍රයේදී හරි ලස්සන විදිහට ඒක සර්වඥයන් සඳහන් කරනවා. උන්වහන්සේ කියනවා බත් කාලා මිනිස්සේ අතහොදලා ඉඳුල් ටික විසිකරන ගමන් ප්‍රාර්ථනා කරනවා නම් අනේ මේ ඉඳුල් ටික පොළවේ ඉන්න වැල් ගැඩවිල්ලකට පිහිට වේවා කියලා ඒ එන එක 100ක් කුසල් සිද්ධ වෙනවා. හැමදාම කරන දේ අහක දාන්න එපා වැල් ගැඩවිල්ලට පිහිට වේවා කියලා දැම්මම 100ක් කුසල් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ කියලා තිනවා ඒ සතා අපිට පේන්නේ නැහැ ඉඳුල් ටික දාලා යනවනේ. ඊට පස්සේ ඉඳුල් යකේ කුරුල්ලේ කන කනවා. නැත්තම් පණුවේ කනවා දැක්කොත් දැකිය හැකි සතෙක් ඉන්නෝ නම් ඒ වගේ සිය ගුණයක් සිල් සිද්ධ වෙනවා. පිංචිත් වෙනවා. ඊට පස්සේ සතා බල්ලෙක් වගේ ඌරෙක් වගේ එළුවෙක් වගේ ලොකු සතෙක් නම්. කියන්නේ පේන එකෙක් නම් තව 100 ගුණයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ සතා ලොකු වෙන්න ලොකු වෙන්න පින් වැඩි වෙනවා. ඊට පස්සේ දුස්සීල හෝ මිනිස්සෙක් ගත්තොත් 100 ගුණයක් වැඩි වෙනවා. ඒ මිනිස්සයා සීලයක සමාදන් වෙච්ච කෙනෙක් නම් 100 ගුණයක් වැඩි වෙනවා. ඒ මිනිස්සයා සෝවන් වෙච්ච කෙනෙක් නම් 100 ගුණයක් වැඩි වෙනවා. සකදාගාම එනාගාම අරිහත් කියලා ගෙනියලා උනාද බුදුන්සේ සඳහන් කරන කෙනා රහතන් වහන්සේලා රහත් මෙහෙණින් ආංශලා සහිත බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙනකොට ඒක සිය සිය ගුණයකින් වැඩි වෙලා ඒ වගේ සියක් ගුණයක් සිල් සම ගුණ පිං වෙනවා කියලා තියෙනවා බුදුන් සරණයි. තමන් බුදුන් සරණ මෙතෙක් කිව්වා වෙන්න පුළුවන් බුදුන් සරණ නොගියේ. තමන් මම දැන් මේ මෙච්චර පිං කරගෙන ආවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්න උභය පාර්ශව මහා සංඝරත්න උභික්ෂු භික්ෂුණී මහා සංඝරත්නයේට සාංගික දානයක් දෙනවා බුදුහාමර ප්‍රධාන ගන්නේ. ඒ වගේ සියක් ගුණයක් සිද්ධ වෙනවා කියලා කියනවා තමයි සරණ යන. ඒක ඒ මේ කියන්නේ ඩිෆරන්ස් එක. ඈ? දාන සීලේ ඩිෆරන්ස් එක. ඒ දාන සීල සමාධි ඔක ප්‍රඥා ඔක්කොම. ඒකෝට මේ මංගලහාරු කියන එකේ පිටා නැත් මිනිස්සු නැත්තම් වැටෙනවනේ මිනිස්සු හිතනවා අපිට මේ භාවනා කරන්න අපිට මේක වෙන්න සෝවාන් වෙන්න මේ ජීවිතේ බෑ මේක මේ මේ මෛත්‍රී බුදුහාමර ඉන්නකොට මේක බොරුවට ඈත් කරගන්න ඕනේ. එතකොට ඉතින් නංකික මේකට කියන්න දෙන නෑ. ඔය කියන තරම්ම කොඳුරු තෙල් කල 7යි 7යි ඕනේ නෑ. මේ වෙදකමට බහිමු. එතකොට කවුරු හරි පණිනවනේ. ලක්ෂයක් හමාරක් කරනකොට පණිනවා. ඉතින් ඒකෙන් මං කියන්නේ මේ ලාංශුව අඩු ලාංශුවකට බාල කළා විකුණන කතාව නෙවෙයි. මේ හැම දෙයක්ම කරනකොට චේතනාවයි බලපාන. ඒ හැමදේම කියන්නේ ඇයි? හොඳ චේතනාවකින් නම් අපිට ඒක බුදේ ඉඳලා හොඳ නැහැ කියන්න බෑ. යම් කිසි කෙනෙකුට ඒකෙන් තල්ලුවක් එනවනම් දැන් අපි හිතමු අපි ওই කියන කතා කරේ මුස්ලිම් මිනිසෙකුට ඇහිලා. ඒ මිනිසා හිතුවොත් එහෙම මීට වැඩිය මහා දානකට වැඩිය මම බුදුන් සරණ ගියොත් හොඳයි කියලා. මිනිසෙගේ ජීවිත පැත්තෙන් බලන පොඩි වෙනසක් නෙවෙයි. ඒ සම්මිය දෘෂ්ටිය తాවකාලිකව හරි අතාරින වෙනවා. එහෙම මානෙත් මා ඒ කියන්නේ වැඩ කරන ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට අපිට වගේ මේ ආනබාන තියෙන තුංග පැති අනම්මනම් ඕනේ නෑ. ඒගොල්ලන් ඕකකට බොහොම පුංචි කාරණාවක්. එකෙන් පරිවර්තනය වෙනවා. අපි බුදුන් සරණ යනවා පරම්පරානුගත උපැන්නේ බුදුන් සරණ ගිල්ලන්නේ. දැන් උපැන්නේ බුදුන් සරණ යනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික ඒ කාලේ බුද්ධාගම් කරේ කියලා කියන්නේ නෑ. මිනිස්සේ බුදුන් සරණ යනවා කියන්නේ මිනිස්සේ අනිවාර්යයෙන්ම ගැහෙන බුදුන්ගේ ගුණ දැකලා කවුරුත් මේ රවට්ටන්ට මේ උපැන්න සාතිකේ වීසා ගන්න අනම්මන කරන වැඩක් නෙවෙයි. ඇත්තටම සම්‍යක් දෘෂ්ටිය දැකලා යන්නේ. ඒක මේ සංසාරයේ මේ ලুকু වැදගත් සංසිද්ධියක්. වැදගත් පරිවර්තනයක්. ඒ නිසා අපි නිතරම කියනවා ලොකු තාන්ති කියන්නේ පරියන්කට යන හැම වෙලාවෙදීම ආබව බුදුහාඳුර සරණයි. මම මේ මම සීල් මගේ සීලේ මම ආවර්ධනය කරනවා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාට ජීවිතේ පූජා. අපි පරියන්කේදී මුලදී කරන්න කියලා කියනවා. එතකොට ආහාර උපවාද තියෙනවා නම් අයින් වෙනවා. අපි නැත්තම් අපි නෑ හිත අලුත් කරගන්න. අපි හිත අලුත් කරගන්නවා. හැම හම්බෙලා ඉතින් ඒකෙන් හම්බ වෙන සම්භාහන්සනයක්. ඉදිරියට යන තල්ලුවක් හම්බ වෙනවා. ඒ තල්ලුව හැම පැත්තෙම ගන්න බෑ. දැන් අපිට වෙන්නේ අපි මේ ආරම්භකෝ මේ දැන් දී තමයි අපි ඉතින් හැමදාම මුද්‍රණ කරන ගැටයන් තියෙනවා මේ මුද්‍රණ අපි කියන්නේ ඒකදී උනත් ඒකදී උනත් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය බෞද්ධකේ බෞද්ධකේ වැඩපිළිවෙලකට වඩා බෞද්ධක වැඩ පිළිවෙලට වඩා දානයක් දෙන්න ඉස්සලා තිරුවන් සරණ වෙනකොට අපිට වදිනවා ටිකක්. දැන් අපිට මේ සිල් දෙන්නේ කියන එක තේරෙනවා. ඊට පස්සේ අපි අට සිල් ගන්න කියලා පන්සලකට ගිහිලා නමස්කාරය කියනකොට දානයක් දෙනවට වැඩිය තේරෙනවා. ඒ වගේම සමාධි භාවනා විපස්සනා භාවනාවට ගිහිලා සිල් සමාදන් වෙනකොට දන් දෙන කෙනා සීල දෙන කෙනාට මොකද්ද ඇඟට වදින ගතියක් තියෙන්නේ. ඒක නිසා මේ සරණ යෑමේදී වුණත් ಗುಣ වෙනසක් තියෙනවා භාවනාවක් සඳහා බුදුන් සරණ යනවා කිව්වහම ඒක බුදුරජාණන් වහන්සේ උනා සතුට වෙනවා මේ මනුස්සයා විහිළුවකට නෙමෙයි ලොකු කැපකිරීමකට යන්නේ කියලා. ඒකෙන් අපි නිතරම බලන්න ඕනේ ලාමක කුසලයේ පැත්තක දාලා අධි කුසලයටම සමාදන් වෙනවා. හැම වෙලාවෙම අධි කුසලයට යන්න ඕනේ. ඒක තමයි මනුස්සයාට පරිණාමයේ ඉක්මනට යන්න පුළුවන් ගතිය. මනුස්සයාට තියෙනවා පරිණාමයේ වීමේ හැකියාව. ලාමක කුසලයට එපා මේ හෙට්ටු කරන්න. ලාමක කුසලයේ ලොකු කරලා සලකන්න එපා. ඊ ගාවට යන්න තියෙනවා නම් මේක කතා කරන්න එපා ඊ ගායකට යන්න. ඒක කාටවත් කියනකම් ඉන්න එපා. එතකොට හැමදාම අපි පෙරලෙන ගලක් වගේ කෙලස් පාසි බැඳෙන්නේ. කැපි කැපි කැපි කැපි ඉස්සරහට. ඒක තමයි උපනායනයේ ශක්තිය කියලා කියන ධර්මයේ තියෙන හැම වෙලාවෙම අපිට අලුත් දෙයක්, වටිනා දෙයක් හැම වෙලාවෙම පෙන්වමින් තියෙන්නේ. අපි කියන පුරුද්දට පරණ දේම අල්ලා ගන්න අලුත් දේ පස්සට දානවා. ඒක එහෙම වුණොත් එහෙම අපිට බගතුවක් නැහැ. අනිත් එක දෙන්නේ එක කතා කරලා යම්මචන් කියන්නේ යන්න බෑ මේකේ. දැක්කනේ ගියා. මේකේ නෑ කවුරුත් හරවත් දාන්න යන කෙනෙක් විශේෂයෙන්ම අධිකුසලට යනකොට ගත්ත තීන්දුව ඒක බොහෝ විට රැඩිකල් තීන්දුවක්මයි. මේ අධිකුසල යන තීන්දුව හැමදාම මේ සම්ප්‍රදාන කුල තීන්දුවක් නෙවෙයි. ඒක ටිකක් සෙල්ලක්කාරයි. එතකොට තමයි කරණ කඩන් කඩන් යන්නේ. ඉතින් ඔක කියන ගියාම තමයි මම කියන්නේ පිරිමි වෙල්ලයි කියලා. ඉතින් ඔකට ඉතින් කාන්තාවත් කැමති නෑ. මම කියන්නේ මේ සෙල්ලක්කාර වෙල්ලා. කඩාගෙන ආපු වෙලාවේදී ආනම් මම මොකොත් නෑ. ගිහිල්ලා ඉන්නම් කිය කිය ඉන්න වෙලාවක් නෑ. ඒක ඈ ක්‍රෙඩිට් කිරීමේදී මකාරාන්ත කරනවාන්නේ ඒ අනුගමනය කරන්නේ ඒකේ ඒක ක්‍රෙඩිට් කිරීමේදී විතරද ක්‍රෙඩිට් ජීවන අපට හොඳ නැත්නම් එහෙම ඒ කර්ම වාක්‍යයක් වශයෙන් කියනකොට මොකද පැවිදිට ගන්නේ තලයේ ඉන්න ලොකු මහමුදුරෝ. හුඟාක් රට ලොකු මහමුදුරන්ගේ දත් නැහැ. ඉතින් ඒකකොට මේ පොළොවල ගෑවෙනවා. මොනවද කියන්නේ මොකක්ද එනවා? නාකින්න වෙන වැඩේ ඔල ඔල උච්චාරණය වෙන්නේ නැහැ. ඉතින් එතකොට සද්ද පිට වෙන්නේ නැති නිසා ක්‍රම දෙකකට කියනවා. එහෙම නැත්නම් හුඟක් වෙලාට කරන්නේ නායක හාමුදුරුවෝ කරන්නේ නැහැ ඒක. හොඳට උච්චාරණය කරන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙකුට දෙනවා. එතකොට ඒ හාමුදුරුවෝ ඒ සම්ප්‍රදාන කුල කෙරුවට ඒ කියන්නේ හරියට නඩුකාරයාගේ අවසාන තීන්දුව වගේ ඒකේ හැම පැත්තෙම කියලා දෙන්න ඕනේ ඒක ඒක වාක්‍ය කතා වෙනස් කරන්න බෑ ඒක උසාවියේ තීන්දුව. ඒ වගේ තමයි එතන සරණාගමණය පැවිද්ද දින සරණාගමණය පැවිදි ලිංගය ඒකෙන් තමයි පිළිගන්නේ. කර්ම වාක්‍යයක් වෙන නිසා ඒක දෙතුන් සැරයක් එක විදිහටම කියවනවා. පරයන්කේම මේ සීලය අධිෂ්ඨාන ඒ තරමට හොඳයි. ඒ තරමටම ඉඳ ගන්න හැම වෙලාවෙදීම තමන් තමන්ගේ සීලය අධිෂ්ඨාන කරන්න කියලා කියනවා. බුද්ධාදී උත්තමයන් වහන්සේගේ ජීවිතේ පූජා කිරීම කරන්න කියලා කියනවා. එතකොට භාවනාවේදී තාතික වේදනාවක් හරි ආවම දැන් උන්ටම දරා ගියා ගන්න බැරි වේදනාවක් එහෙම නැත්නම් සද්දයකට ඇවිල්ලා හිත කීරි ගෑවෙන වෙලාවක් හිතවිල්ලකට ආවම ඉතින් අර මේ කය අපිට කියන්න පුළුවන් ඕකදයි ඉතින් බුදුහාමුදුරුවෝ පූජා කරලා තියෙන්නේ. වේදනාව වෙන්නව නම් මිදපන් වැරෙන්නේ මැරියක්. මම මේක පූජා කරලා තියෙන්නේ. මොකද බය වෙන්න දෙයක් නැහැ කියලා කුලින්ම ජී කාය ජීවිත දිනකපේක්ෂව බුදුන් පූජා කරලා කියන්නේ. ඉතින් එතකොට අර මේ හෙට්ටු කරන වෙලාවක හොඳටම කිටි කිටිය තද වෙන වෙලාවක අපිට හිතා ගන්න පුළුවන් මේක මේ වෙලාවේ මරණක් කමන්නේ මේක බුදුන් පූජා කරලා තියෙන්නේ කියලා. නැත්තම් අපි කියනවා මාරේ ඇවිල්ලා ඉල්ලනවා. ඕක උඹට ඕයද කරන්න බෑ. ඕක දීපන් කියලා. කියලා ඕක දීලා තියෙනවා. ඕන තම්බන කන්නේ තම්බන කපන් බැදගෙන කන්නේ බැදගෙන කපන් ඕක දීලා තියෙන කියන්න පුළුවන්. දීලා තියෙන. එතකොට පරියන්කයක් මුලදී හැම වෙලාවෙම කියන මේ පුදල පටන් ගන්න. ඒක පූර්වක් පුත්‍යක් විදියට. ඒක හරි සයනස පූජා කරනවා අර සීලෙ ඉතින් හැම වෙලාවෙම අර සීලාදිස්ථානයයි කායජීවිත නිර්පේක්ෂ නැත්නම් බුද්ධ ආදී උත්තරනාසවල කායජීවිත පූජා කරලා ඒව හැම වෙලාවෙම සීපත් කරන්න කියන මොන වැඩේ මංගල වැඩක් කරන්න කියත් පටන් අරගන්න කියනවා. තමන්ගේ සීලය දැන් මේ මේකේ වෙන පැත්තක් තියෙනවා. ඕක ඇවිල්ලා තියෙන්නේ මෙහෙම. අපි දැන් ඔය අර මාර්ගයේ කෙලවර කරනවායි කියලා සෝවාන් වෙනවයි කියන තරක් කතා කරනවානේ. පිරිසිදු හිත ගිහිලා ආපහු නොයන තැනකට එනකොට බුදුහාම කියන්නේ ලකුණු හතරයි පහළ වෙන්නේ. ඒ ලකුණු හතර මොනවාද? බුද්ධා බුදුරජාන් වහන්සේ කෙරේ නොසැලෙන සද්ධාාවක් පහළ වෙනවා. ධර්මයේ කෙරේ නොසැලෙන සද්ධාාවක් පහළනවා. සංඝයා කෙරේ නොසැලෙන සද්ධාාවක් පහළනවා. සීලය පිළිබඳව තමන්ගේ සීලය පිළිබඳව නොසැලෙන සද්ධාාවක් පහළ වෙනවා. ඉතින් ඒකට යන්න ඉස්සෙල්ලා අපි මේ සද්ධාව උච්චාරණය කරනවා. මගේ මම බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ඒ වගේ මගේ සීලය කෙරෙහි වල කිසිම සැකයක් නැහැ. ඒ සිහි කරනකොට හිත අලුත් වෙනවා. යන්නේ හත ගමනට ලෑස්ති වීමක් වෙනවා. ඈ? ඔය විතර මధుරේ කනකොට එහෙම තට්ටු කරන්නේ. එතකොට සීල් කැඩේ මේ මේ සීලේ සතිය කැඩලා එකපාරට එතකොට තට්ටු වෙලා. අපි හිතන්නේ නැහැ එහෙම තමයි අපි හිතන්නේ අම්මේ ඕනේ බෙල්ල කඩලා ගියත් හරි කියලා. බෙල්ල ඕනේ කේස් ගහක් ගලවනවා බලන්න මේ වෙලාවේ. එතකොට ඔක්කොම කැඩලා ඉවර අම්මෝ කේස් ගහක් කැඩුනොත් නම් භාවනා කරන්න බෑ. ඒක නම් තියෙන්නේ. ඔන්න ඒ තරමට කොම්ප්‍රොමයිස් එකක් අපිට තියෙනවා. එහෙම බුදුරජාණන් වහන්සේ මේ මේ බෝසත් කාලේ ගල් ගැඩවිල්ලක් කළා ඉපදුනා. ඉපදුනාට පස්සේ ඉතින් ඒ තර අදිෂ්ඨාන ශක්තිය කියන බෝසත්න් වහන්සේට තියෙනවලු ඔය පුදුම අදිෂ්ඨාන ශක්තිය. ඊට පස්සේ හිතාගත්තලු මම මගේ ජීවිතේ පූජා කරනවා. පූජා කරනවා කියලා ඕන කෙනෙක් මේ කාපු දාවයි කියලා වැල් මේ ගැඩවිලි ගුහාවෙන් එළියට ඇවිල්ලා ඔළුව දාගෙන ඉන්නවලු. ජීවිත පරිත්‍යාගය. චක්‍ර දෙවෙන්දට හිතනලු ඇත්තට මෙයා කා කරන්නේ ඇත්තද කියලා බලන්න විශාල පියාකුසෙක් විතරට හස බස බස බස ගානල් බහන පොට රින්ග ගත්තලු ඇතුළේ. ඒකට ඉතින් කටවල නැහැර දැන් මේ පූජා කරලා නේද හිටියේ කියලා. ඒකට විහිදච්චාවක් ඇති වුණාලු මහ පොතන්නාට. අන්දර මේක මම හදලා කියන එකක් දන්නේ මේ ලොකු සාන්ති කියපු කතාවක් මම දන්නේ. ජාතක මුතේ තියනවා කියලා මේ අර පුදනකොට නම් අපි වීරත්වයෙන් පිටනවා. හැබැයි පොඩ්ඩක් හරි මේ ඒකට ඇඟට අතකට තුවාලයක් එනකොට ටක් ගාලා විද්‍රෝ කරනවා. ඒ අර සහජාසයට. අපි හිතේ සද්ධාවෙන් එනකොට නම් පුදන්න ලෑස්ති. එතන පොඩ්ඩක් මధుරයක් කරනකොට එනකොට අපි මොකද එන හොයලා බලන්න. මොකද බලන්නේ එතකොට නෑ බුද්ධ ධම්ම සංඝ කතා වෙනයි. නමුත් මේක කාලා මధుරයක් චිකන් ගුන්නේ හැදෙනවා. අම්මා ඒ සෙල්ලම් බෑ මధుරය එලවන්න ඕන කියලා. එතකොට බුද්ධ ධම්ම ඈ? ඒක ගන්න එකක් දෙනවා. ඒක එතකොටක් දෙනවා. ඒ කියන්නේ අපි ඇතුලේ තියෙන ඉමෝෂනල් බොඩි එක වෙනමයි, ෆිසිකල් බොඩි එක වෙනමයි, ඉන්ටෙලිජන්ට් බොඩි එක වෙනමයි මේ තුනක් වෙන වෙනම බල කරන්නේ. ඔය කතා කරන්නේ මේ ඉමෝෂනල් බොඩි එකෙන් අපි බුදුන්ව පූජා කරනවා. හැබැයි ඉන්ටෙලෙක්චුවල් බොඩි එක ඒ වගේ වල හැදෙනවා චිකන් ගුනියව. ඒ වුණත් ඒ වුණත් අයින් කරන්නේ මේක කෑවොත් චිකන් ගුනියව. හානි වෙන්නේ. හානි වුණත් ප්‍රතික්‍රියාව සතියෙන් අයින් වෙලානේ. අපි ගෙනින ආනාපාන සතිය නෑ නේද? එතකොට මේකට හිත ගිහිල්ලා. අන්නේති හරි. අන්නේති වෙනම කතාවක්. මරුවොත් මන්තුරුවාගේ මයනාචිවාසිකම් පිළිබඳ නඩුවක් ඒක වෙනම කතාවක්. නමුත් අපේ අවධානය පිට වෙන් කරනවා අපි. ඒකේ එන්නේ ඉබේ. ඉබේ ඉන්නේ. ඒක ඒක ඕනම කෙනෙක්. ශ්‍රද්ධාව අඩුවෙන් ලකුණ තමයි සතිය කැඩෙනවා කියන්නේ. ඒ වෙලාවේදී අපේ සතිය ආනාපානේ නෑ. ආනාපානේ කැඩෙනවානේ. අපි හිතලා නෙමෙයි. ඒකට අතට කැඩලා ගොඩක් වෙලා. ඒකෙන් පැහැදිලිව පේන්න තියෙනවා අපි මේ වගේ පොඩි දෙයකට කැඩෙන සද්ධාවක් තියෙනවා. කැඩෙන මේ අර විමුසයඩෝ කියන්නේ මේ කැස්සට කැඩෙන සතියක් අපිට තියෙනවා. දොරේ යන්නට කැඩෙන සතියක් අපිට තියෙනවා. එන්න පටන් ගන්නවා. හොඳට යන්න යන්න තමයි සද්ධාව හොඳට මෝරලා ඒ මොන සද්දයක් ආවත් අරමුණේ හිතවට ගන්න නැහැ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කරේ සද්ධාව තමයි. සම්ම ධර්මයේ කරේ සද්ධාව තමයි සංඝයා කරේ සද්ධාව තමයි සීලය තමයි. අරමුණේම හිත පවතිනවා නම් බුදුන් කරන ලොකුම පූජාව ඒක තමයි. එතසයන් සීලය අදිෂ්ඨාන කරපුවා අර ඒක නිසා අරක මේ ඒ මොන දෙයක් ආවත් අපිට මේ තර්ක ඥානෙට ඉඩ තියෙනවනම් අපිට කිය කිය හරි. මොන දෙයක් වුණත් දැන් සීලකනේ මම ඉන්නේ මරණක් කමන්නේ. කියලා නිකන් ඒක ගැම්ම ගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. හැබැයි හැම වෙලාවෙම මේක අපිට හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ ඒ වෙලාවේ සීය එලව ගන්න පුළුවන් වුණොත් අර සමාදන් වෙච්ච සීලය අපිට ලොකු ශක්තියක් වෙනවා. අදිෂ්ඨානෙට ලොකු ශක්තියක් වෙනවා. අනිත්‍යයෙන් සරණද බුදුරජාණන් කියවනේ සප්පා ස්ථන කොහොමදන්නේ මధుරීක දැන කියන්නේ. සමහර ඇත්තෝ ඒක මధుරෝ ඉන්නේ අභියෝග කරලා බලනවා. ඒ භාවනා කරන යනකොටනේ. දැන් පටන් ගන්නකොට අර මෙර කිව්වා වගේ පටන් ගන්නකොට ওই සතියේ සීලයි කියලා ඇත්තටම අපි දෙක දෙනකොට කන්න දීලා ඇත්තට එළවන්නම තමයි හිතේ. නෑ ඒක ඇත්තටම ඒ කියන්නේ පටන් අර ගන්නකොට ඒ වගේ දේවල් වලට හිතු කරන්න හොඳ නෑ දෙන්න පුළුවන් උපරිම තත්ත්වයටදී කෙරෙනවා. කොච්චර උපරිම තත්ත්ව දුන්නත් බාධායි. ඒ බාධාවලදී අපි ප්‍රති අපි වැඩ කරන හැටියෙන් තමයි අපේ තියෙන යෝගාවචරකම අපේ සීලය කොච්චර උසස්ද පහද්ද කියලා තේරෙන්නේ. ඒකේ වෙලාවෙන් වෙලාවට ඉහළ පහළ යනවා. අපි හැම වෙලාවෙම බලන්න ඕන තිබුණට වැඩිය ඝන බහල තත්වයකට පත් කරගන්න තමයි ඒකයි යෝගාවචරය කියලා කියන්නේ. ඈ නැත්නම් බෝඩ් එකක් දැම්මත් හරියනවා. ඇතුළේ එහෙම දානවා කියලා. ඊට පස්සේ 10ට දෙනවන්නේ. අර තීරය අනිස්ථානයේ කියන එක මට කියන්න ප්‍රායෝගික ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි සම්මත ඒගොල්ල මේ විදෙන් දීලා මාර්ගයේ වෙනස් කරලා දීතියේ ආයාමයි එයාට යන්න බැරි වුණා අතට. ආනන්දෙන් ගෙදිතු කීය අනිත්‍යන කරගන්නවා කියලා සම්මා පූජා කරලා ඉන්නවා. ඉස්සහල් කියන්නේ අනිත්‍යනයක් ඇතු සංකෝචය. ඒ අතට පුර කීය අනිත්‍යන කර ගැනීම සම්බන්ධව යනකම් ඒ අනිත්‍යන්නේ බිඳ වැටෙන්න උදෙත් තියෙනවා නේද කියලා මට. ඒක ඇත්තටම අනිස්ථාන කෙරුවත් සීලය කවුරු හරි දීලා ගත්තත් සීලය කෙනෙක් බිඳෙන්න පුළුවන් ස්වරූපේ ඒක ඉතින් ඒක වල්නර බලය කියලා. සිල් අරගෙන තිබුණත් කවුරු හරි දීලා ඒත් බින්දෙනවා. අදිස්ථාන කිරුවත් බින්දෙනවා. ඒක ඇත්තට මේක පු탁ජනියෙකුට හරි අමාරුයි. ඒක නෑ ඉස්තිර කරලා කියන මම සිල්වන්ත වෙනවා කියලා තමන් අර හැඟුම්overline කිව්වට උත්සාහ කළාට ඒක බොහොම මේ අවස්ථානෝචිත දෙයක් කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක ඒක ඒ අතින් බannකොට අපි කොඳුයට පෙළ නැති සත්තු වගේ අපිට බෑ මේ සීල පිළිබඳව සෝවාන් මාර්ගයට පත් වෙනකන් සීල පිළිබඳව ස්ථිරසාර වචනයක් කියන්න. උත්සාහ කරනවා. ඒ උත්සාහයෙන් ඒකයි බුද්ධජානක කියන්නේ ඒකෙන් තමයි අදිෂ්ඨාන ශක්තිය හැදෙන්නේ. හැබැයි කරනවා කියලා මන් උත්සාහය වෙන්න එපා. නැවත පිටව ගන්න ආයෙ කරන්න. එහෙමම කරනකොට කරනකොට ඒකට අර මේ පදන් විල්ලක් එන්නත රේන්ෆෝස් විල්ලක් වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ දැන් ඩේටා අපි ඉස්ලාම පදයන් කියනකොට සීලය අදිෂ්ඨාන කරලා කරනකොට ඒක ඒක දිගටම තියෙනවනේ හිතේ. හොඳයි එහෙම තියෙනවා නම් ඒ කියන්නේ අලුතෙන් කියවේ නැති වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ නැවත හැම පරියන්කයක් පාසාම අදිස්ථාන කරන්න කිව්වහම ඒක ඉතින් අමතර වියදමක් කරන දෙයක් නෙමෙයි හිත අලුත් කරගන්න කරන මේ පූර්වකෘත්‍ය කෙටියෙන් කරන වැඩපිළිවෙලක් මේ තිසරණයට තමයි කාය ජීවිත පූජා කිරීම සහ සීලය අදිස්ථාන කිරීම. එතකොට අර සෝවාන් වෙන්න සුදුසු පරිසරයකට හිත මතක් කරලා දෙන්නට වෙනවා. ඒක නිකරුවයි කියලා දෝෂයක් නෙමෙයි. දැන් හැම පරියන්කෙදීම කරන්න කියනවා. හැම ඒක තමයි රණ්ඩු කරන්න උදේ ගිහුවම මයිද කියලා ඒ වටෙන් ආන්නේ. ඇති. අරක අමතර ලාභයක්. වියදමක් නැහැ අමතර ලාභයක්. ඒ කියන්නේ වාහනේ සාමාන්‍ය ඕනෙම වාහනයක් කියන ඩ්‍රයිවර්ට වාහනේ කොට වෙන හැම වෙලාවෙම check all the nut and bolts කියලා තමයි පොතේ ලියලා තියෙන්නේ. හැම වෙලාවෙම වාහනේ නට් ඇන් බෝල්ස් චෙක් කරන්න ඕනේ. ඒක වාහනේට යන්න ඉස්සලා කළ යුත්තක්. නමුත් ඕක කරන්නේ සර්විස් එක කරලා සැරයක් හැතම 5000 කට සැරයක් විතරයි. ඒරෝප්ලේන් එකක් හැමදාම ලෑන්ඩ් කරාට පස්සේ ඊගාව ප්ලේන් එක යන්න ඉස්සලා ඉන්ජිනේර පාස් කරන්න ඒ පාස් කරනකොට එයා බලන්නේ අර වැදගත් ටික චෙක් කරලා බලනවා. නමුත් එයාගේ අනිවාර්යයෙන්ම එයා සයින් කරන්න ඕන ඔක්කොම nuts and bolts වලට සයින් කරන්න. ඊට පස්සේ තමයි ඊගාව පයිලට්ට බාර දෙන්නේ. ඒ නිසා ඒක අනිවාර්ය වෙයි යුතා. ඉතින් එමනම් කවදාවත් ප්ලේන් එක කඩන්න වැටෙන්න බෑ. මොකද ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැත්නම් මොකද ඉතින් දැන් මේ ගිහිල්ලා ආපු ගමන්නේ ඕකේ ප්‍රශ්නයක් නැහැ. තෙල් මුඩිය වහලා තියෙනවා නම් එච්චරයි. කියලා යනවා. ඉතින් ඒකට වෙන්නේ පිරීලා පිරීලා ඒ නිසා අර මේක දෙන්නේ තියරිටිකල් මැක්සිමම් ප්‍රශස්තම தත්ත්වේ මේකයි තියෙන්නේ. අවිනාඩි 7ක් තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා සමාධිය සමාධියටයි සීලවත් වීමටයි අතර ආහාර කොහොමද බලපාන්නේ? බලපාන්නේ කොහොමද? සමාධියටයි සිල්වත් වීමටයි ආහාර බලපාන්නේ කොහොමද කියන එක මේක ඇත්තට මේ මේ මෙතන ආහාර කියවහම හතර වර්ගයක ආහාර අපේ ශාසනයේ සඳහන් වෙලා තියෙනවා. ඒකෙන් අපි දන්නේ එක තමයි හපලකන ආහාර, කබලින්කාර ආහාර, ඊගාවට මනෝ සංචේතන ආහාර, විඤ්ඤාහාර, පස්ස ආහාර කියලා ආහාර જાති තුනක් තව අමතර තියෙනවා. මේ හතරම තමයි අපේ ශාසනයේ සාමාන්‍ය ආහාර කියලා ගණන් ගන්නේ. මේක කලකලා තියෙන හැම්බෙද තිබුණ සමාධියටයි සීල්වත් වීමටයි මේ ආහාර බලපාන්නේ කොහොමද කියලා. ඉතින් මේ සමාධියේදී පස්සද්ධි චෛතසික ගැන කතා කරන්න කියලා කියන හොඳ පුනීත ආහාර වැළඳීම තියෙන්න ඕනේ කියලා. කලපෙන්නේ නැති රළු ආහාර ගත්තොත් පස්සද්ධිය පහළ වෙනවා අඩුයි. ඒ සමහර ප්‍රනීත ආහාර ලැබීම පස්සද්ධි චෛතසිකේ ලබන්න උදව් උපකාර වෙනවා. එතකොට සීලයටත් මේ Brahmacharya අනුග්‍රහය කියලා අපි මේ බ්‍රහ්ම බඹසර සකින්නවා කියලා Brahmacharya අනුග්‍රහය කියලා බඩ පිටක් පිටක් පාස කනකොට මතක් කරන්නේ කියලා කියනවා මම මේ වළඳන්නේ කෙලිපිනිස නෙවෙයි මදේ පිනිස නෙවෙයි ශරීර අලංකාරය සඳහා නෙවෙයි ජවයේ දවයේ පිනිස නෙවෙයි Brahmacharya අනුග්‍රහය පිණිසයි කියලා. ඒ නිසා ඒ Brahmacharya රකින්න අමාරුයි මේ ආහාර නැතිව. සර්වචනාසි දුෂ්කර ක්‍රියා කරන කාලේ ක්ලාන්ත හැදිලා වැටෙනකන් ඉඳලා තියෙනවා. එතකොට මේ දෙවිගොල්ලත් ඇවිල්ලා උපස්ථාන කරලා තියෙනවා මාරයත් කියලා තියෙනවා. ওই වැඩේ කෙරුවොත් එහෙම මොකක්වත්ම කරගන්න හම්බෙන්නේ ඒ නිසා මේක වැඩි නරකද යමක්කමක් කාලා රජසප විඳින එක කියලා. ඒ නිසා සීලය තකින් අමාරු ධර්මචාරී නැතිව. මේකෙන් තමයි යටින් යන අදහසක් තියෙනවා මේකෙදී මේ ආහාර වල නිර්මාංශ ආහාර සහ මේ එළවලු ආහාර කියන එක ඒක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. මේ බුදු දේශනාව හැටියට බලනකොට සීලට සමාධියට එළුළු මස් කන් මස් මාළු කනවාද එළුළු කනවාද කියන එක බලපෑමක් නැහැ ත්‍රිකෝටි පාරිශුද්ධිය තියෙනවා නම් કોઈ ප්‍රශ්නයක්වත් නැත්තේ. නමුත් ආහාරයේ යම් ප්‍රමාණයක් මේ මේ කායේ ඕජාව කායේ තියෙන ඕජා ශක්තිය සීලයක් රකින්නත් ඕන වෙනවා භ්‍රමචර්ය රීලටත් ඒ වගේම සමාධියක් නඩත්තු වෙන්නත් යම් ප්‍රමාණයක් ඕජාව ඕන ඕජා ශක්තිය නැත්තම් මේ මොකද මේ කායික වීර්ය තදින්ම බලපානවා චෛසික වීර්යයට. චෛසික වීර්ය තමයි ආසන්නම කාරණාව සතිය පිහිටවන්නේ. සතිය පිහිටව ගන්න බැරි වෙනවා චෛසික වීර්ය නැති වෙනවා. චෛසික වීර්ය නැති වෙන්නේ කායික වීර්ය නැති වෙනවා. කායික වීර්යයට ප්‍රධාන ජවයේ සපයන්නේ ආහාරය. ආහාර පාන දෙකේ. ඒක නිසා Taman හරියට මේ කරත්තයක් බැඳලා හම්බ කරන මිනිස්සෙක් දුප්පත් තුනයි කියලා ගුණාට කන්න දුන්නේ නැති වුණොත් කුණක් වලට විදන් කරන්න බෑ ඔබට පුළුවන් දෙයකින් කාවලා හැපියන් කියලා වැඩිකල් කරත්ත බිස්නස් එක කරන්න. නිසා දවසේ සෑහෙන කොටසක් තමන්ගේ දරුවන්ට කාන්න දෙනවා වගේම අදින ගුණාට දෙන්න. ඒ වගේ තමයි අපි මේ ශරීරයේ ඒකට සලකා ගත්තේ නැත්නම් සැලකුවේ නැත්නම් අත කිලමට අනියෝගයට වැටුනොත් හෝ එහෙම නැත්නම් කාමශී කල්යාණයකට වැටුනොත් දෙකෙන්ම කොට පණිනවා හැටතර. නිසා ඒකෙන් මධ්‍යම ප්‍රතිපදාව ඉතා අවශ්‍යයි. මේක උතුරටම බරපතලකම තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ පසලස්චන්න ධර්මාතන එකක් තමයි භෝජනේ මත්පැන්ජිතාව. බුදු වුණාට පස්සේ තමයි භෝජනේ ප්‍රමාණය දන්නේ. භෝජනේ මත්පැන්ජිතාවේ බුදු නුවණ. මේ ඉන්නේ එක්කෙනෙකුටත් අපිට තේරෙන්නේ. අපි තාම ඉන්නේ පරිේශණය කර කර සමහර ආහාර කාලා බඩට දෙනවා කියන. සමහර ආහාර කාලා මේලෙට වැඩි වෙනවා, ඒලෙට වැඩි වෙනවා, සෙන් කොප් වාත කොප කියලා කියනවා. එහෙම නැත්නම් අතරම ආහාර ප්‍රමාණය නෙවුණත් මේක එක මේ මේ කෑම වර්ග කෝප කරනවා. ඒක අපි දන්නේ නැහැ. ඒක මේකට ඇඟ ගැන ලොකු සංවේදීකමක් ඕනේ. ඒ සංවේදීකම කෙලින්ම බලපානවා ප්‍රසා මේ මේ පස්සද්ධිචෛසිකේ නැත්නම් සමාධිචෛසිකේ. සමාධිය කියන කෙනාට තේරෙනවා මෙන්න සප්පාය ආහාර මොකද්ද කියලා. ඒකට වැඩි වෙලා. සමාධියේ ආහාරය වැරදුනා නම් සමාධියක් නැහැ සප්පාය එකත් වැරදිලා තියෙනවා. ඒ නිසා ශරීරයට ආදරය කරන කෙනා නිතරම තමන්ගේ ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිකන් ආවට ගියට කරන්න බෑ. උගාක් මේ සංවේදී මාතෘකාවක්. ඉතින් උඟ දෙනෙක් හිතනවා ඒක මේ සුඛෝපභෝගිකමක් කියලා. සුඛෝපභෝග කියන්නේ භ්‍රමචර්ය අනුග්‍රහය. මේ භ්‍රමචර්ය රකින්න මේ ආහාර ප්‍රමාණය අවශ්‍යයි. ඒ නිසා මේක මේ දෙකේදීම මැදම අවත තමයි අවශ්‍ය කරන්නේ. ආහාරයේ ගිජු භාවය නිසා ඇති වෙන අත්කලමතාන යෝගයට හෝ ආහාර නොදී කෙලස් තවන්න පුළුවන් කියන අදහස හෝ ගන්න කරා. ආහාරයේ මැදකට අනේකයි පස්සා පස්සා ආහාරය කිව්වහම අපි පාවිච්චි කරන උපභෝග පරිභෝග වස්තු. ඒ උපභෝග පරිභෝග වස්තු අවශ්‍ය නිසා මේ භාවනා මධ්‍යස්ථාන කියන එක ලෝකයේ ඇති වෙලා තියෙනවා. භාවනා මධ්‍යස්ථාන නැති වුණොත් හැම දිනාටම වැඩි පිරිසකට කරගන්න බැරි වෙනවා. ඉතින් ඒකට යම් බේසික් නීඩ්ස් කියලා මූලික ටිකක් අවශ්‍යයි. ඉතින් ඒකට දැන් මේ එක එක මත ප්‍රකාශ කරනවා භාවනා මධ්‍යස්ථාන සින්දයක් ඕනේ නැතය. එතන මේ භාවනා මධ්‍යස්ථාන සබ මන්දිය නාන ප්‍රකාර දේවල්. ඒතර ස්පර්ශය පිළිබඳ තියෙන ප්‍රශ්නේ මනෝ සංචේතන ආරෝටත් සමහරු ඒ මේ තමන්ගේ රුචි රුචි මේ මති මතාන්තර නිදාස් චින්තන කොච්චරක් දුරට භෞතික භාවයේ තියෙන්න ඕනද නැද්ද කියන එක එක එකනාගේ හැටියට වෙනස්. විඥාන ආහාර කිව්වහම අපේ හිත විඥානයේ දේශනා කළා තියෙනවා මායාකාරයක් මැජික් කාර්යයක් වගේ. විඥානේ හැම වෙලාවෙදීම විඤ්ඤාති කරගෙන තමයි තියෙන්නේ. අපිට ඕනේ ලස්සන සුන්දර ලෝකයක්ම වාගෙන ඉන්නේ අපි. ඒක මේ පොඩි ළමයිගේ හීන ලෝකයක් වාගේ නැත්නම් අපි ජීවත් වෙන හීන ලෝකයක් වාගේ ඒ ආහාරය නැතුනොත් අපිට පිස්සු වැදෙනවා. ඒක පාරටම මේ නික්ලේශී භාවයට අපිට යන්න බෑ. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් හැඩ ගැහිගෙන හැඩ ගැහිගෙන කෙලෙස් සහිත ජීවිතේ නික්ලේශී භාවයට යනකොට අපි මවා ගන්න හීන ලෝකයක අපි ජීවත් වෙන්නේ. නැත්නම් මනෝලෝකයක ජීවත් වෙන්නේ මනෝලෝකේ එක පාට කඩලා දාන්න බෑ. අපහු ඒ වගේ මේ රාව ප්‍රතිරාව නගමින් තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් ඒව පිළිබඳව සැලසුමේදී අපිට ප්‍රමාණයකට හෝ කන්ට්‍රෝල් කරන්න පුළුවන් කබලිකාර ආහාර විතරයි. අනිත් උගාකලට අපේ විශේෂයෙන් පිටතියේ. හැබැයි නොදැනගෙන ගියොත් හානිය දැනගෙන ගියත් එකයි නොදැනගෙන ගියත් එකයි. නිසා හොඳට අවදියෙන් ඉන්න ඕනේ මේ පිළිලා කන ටික විතරක් නෙවෙයි හැම ඉඳුරේකටම ස්පර්ශයක් අවශ්‍යයි. ඒ වගේම මනසට මනෝ සංචේතන ආදී කියලා සුතමේ ඥානය අවශ්‍යයි සාකච්ඡා අවශ්‍යයි. විඥානේ මේ අලුත් දේවල් ප්‍රක්ෂේපණය කර කර ඉන්නේ. අඩු ගානේ මම සෝවාන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම සිල්වන්ත වෙන්න ඕනේ. මම ධානලාභී වෙන්න ඕනේ කියලා විඥානයත් එක එක එක එක මේ කෙටි කෙටි මේ මොනවද කියන්නේ මේ ජයකණු ජයකණු ඇති කරමින් යන්නේ. ඒ වගේ පරිණාමික සිදුවේ. ඒක 100ක් නැතුව යන්නේ. අනිවා පිළිබඳව දැනගන්න නම් මේ ගමනේ යන කට්ටිය සාකච්ඡා කරන්න. සාකච්ඡා කරනකොට තමයි තේරෙන්නේ මේක එක ගමනින් එක රැයෙන් එක බණකින් එක්කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිරිසක් එකතු වෙලා දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් තියෙන ආහාර කියන විශ්ව උගා පුළුල් විශක් පාට. යෝගියාට තමයි මේවා බලපාන්නේ. නැත්තම් අර කිව්වාගේ සිල් නැති කෙනා සමාධි නැති කෙනාට දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. එයාට කි ප්‍රශ්නයක් නැහැ. යෝගාවචර තමයි අපි අපේ හම්බෙච්ච චිත්තක්ෂණයේ තියෙන වටිනාකම දන්නවා. බුද්ධෝත්පාද කාලයක වටිනාකම දන්නවා. මනුෂ්‍ය භාවයේ කල්පනාකම දන්නවා. එතන මේ පුංචි දේවල් නිසා ඒක නාස්ති කරගන්නවා. අවශ්‍ය ආහාර ටික වල සපයන්න ඕනේ. සපේන තමයි උනාට කන්න දීලා කරත්තගොල්ලෝ බිස්නස් එක කරනවා වගේ මේ ශරීරයේ ඇතුළත පිටත පිරිසුදුකම මේ මනසේ කයේ ශක්තිය ඒක කාටවත් කියලා වැඩ නැහැ. ඒක පැහැදිලිවම මේ මාතික මාත කතාවේ වගේ පේනවා. මේ අවශ්‍ය ප්‍රසස්ත දේ නොලැබුණොත් භාවනාව යන්නේ නැහැ. එතකොට ඉතින් අපරාධි බුද්ධෝත්පාද කාලේ මේ ආහාර ප්‍රශ්නත් නිසා යට ගහගත්තා වෙනවා. එතකොට නොපැකිල ඒකට හිත දීලා ඒක පිරිසුදු කරන්න. ඒ නිසා භාවනා කරන කෙනෙකුට ආහාර වේලක් දෙනවා කියුවා. භාවනා කරන කෙනෙකුට පිරිසුදු ඉන්න තැනක් දෙනවා කියුවා. මේවා මේ මනින්න කියන්න පුළුවන් පිළිගන්නේ. මේකන ඥාන සංවත්තික ක්‍රියා කියලා. ඒකෙන් ආපහු හම්බෙන්නේ භාවෝග සම්පatti නෙවෙයි. උපදින උපදින ආත්මික ආභිධර්ම ක්‍රමයේ කියනවනම් මේ ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත සසංකාරික හිත් ලැබෙන. ඒ නිසා අපි හැම කෙනෙකුටම භාවනා කරන බීලක් කෙනෙකුට අනික් කටියට ඒ පින් කරගන්න තියෙන අවස්ථා වැඩි. පුළුවන් තරම් එකිනෙකාට ප්‍රිය දර්ශනයක් වෙන්න ඕනේ, ප්‍රිය ආදර්ශයක් වෙන්න ඕනේ. පුළුවන් ප්‍රමාණයෙන් උදව් කරන ගියාම ඒක ලොකු තල්ලුවක්. ලොකු වේගයක් බාටපත් වෙනවා. අඩු වෙලා තියෙන පාරමිතා ශක්තිය පුරව ගන්න අවස්ථාවක් වෙනවා. හොඳයි දැන් අපි පැයකමාරක් ගත කළා තියෙනවා අපි එවන පැයක සක්මණේක පස්සේ හතරට රැස් වෙනා නැවතත් පරියන්ක ඉන්නවා. ශිරු දිනාටම නිර්වංශයි. Thank you.